දවසේ නිසරණවනේ සීනාසනේ පවත්වන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවටයි මේ කාලය ගන්නෙ. මේක අපි සත්‍යපතා පවත්වනවා. අදත් අපේ ප්‍රාත්මන දවසේ පැයක් ඉදිරිපත් කරලා තියෙනවා සීලම දෙන වහන්සේලා ඒ වගේ පාසක මාතුරු ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා.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 අනිශිතෝ ජිත්වාන ස්නේහ දෝසෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ හෝති අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි මේ දවස්වල නැත්නම් මේ වකවානුවේ සූත්‍ර දේශනාව සඳහා එහෙම නැත්නම් මේ සති භාවනා වැඩ බණ සඳහා ඉදිරිපත් කරගෙන තියෙන කග්ගවිසාන සූත්‍රය. ඒ කග්ගවිසාන සූත්‍රය ਸਰුවඥ දේහිත ත්‍රිපිටකේ කුද්දක නිකාය කියන පොතටයි අයිති වෙලා තියෙන්නේ. ඉතින් ඒ කුද්දක නිකායේ තියෙන පුංචි පුංචි බරසාර ධර්ම කාරණා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්තර නිකාය කියන නිකාය වලට අහුවෙන්නේ නැති හොඳ රස කෑලි පුංචි අහක දාන්න බැරි කොටස් වටිනා කොටස් කුද්දක නිකාය සඳහන් වෙලා තිනා ඒකේ ওই සුත්ත නිපාතේ කියන පොත ගැඹුරු ධර්ම අඩංගු ගාථා පිරිච්ච පොත. ඉතින් ඒකේ තමයි මේ කග්ග විසාන සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ ඒක සූත්‍රේ පුරාවට මේ එකම පදේ නැවත රව් පිළ රව් දෙනවා. ධ්‍රුව පදයක් විදිහට ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා. ඉතින් මේ පදේ තමයි මේ 40 ආකාරයකට ගාථා පද 40 කින් විස්තර කරන්නේ. කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරෙන්නේ. ඒක චාර ජීවිතය කියලා කියන හුදකලා ජීවිතයට. එනතම් විවේකයෙන් බර ජීවිතයට පිරිච්ච ජීවිතයකට සාසන සම්පත්‍ති කර ජීවිතයකට. ඉතින් ඒකලා බව ලෝකයා පිළිගන්නේ ලෝකයට ඕනලා තියෙන්නේ ගණ්‍යා කෙරෙහි වෙයි ඇලිලා කුලයා කෙරෙහි ඇලිලා ගත කරන ජීවිතය. ඉතින් ඒක ස්වභාවෙත් ඇති ਸਰවචනාංශ පෙන්නවා හරකුන්ට අං තියෙනවා සත්තුන්ට අං තියෙනවා හැම එකම යුගල යුගල වශයෙන් තියෙනවා. ඒක නිසා ඒ උපමාවෙන් බලනකොට තනි අඟ දකින්න හම් වෙන්නේ කඟ වේනගේ විතරයි. නමුත් බලවත්ම අඟ කඟ වේන අඟ ඒක බොහොම වාජීකරණයි කඟ වේනු ඇති කරන ඔය අඟ අරගන්නව ඒ තරම් එක වටිනාකමක් තියෙනවා හරකුන්ට අනික් සත්තුන්ට අං තිබුණාට ඒ වගේ ඉතර කඟ වේනාගක තරම් වටිනාකමක් නෑ අන්නේ උපමාව තමයි ਸਰවචනාංශේ පෙන්වන්නේ. ඉතින් මේ වෙනකොටත් යම් ප්‍රමාණයකට එකලාව බව පිනිස උදේකලා වීම පිනිස විවේක වීම පිනිස ප්‍රයත්නයක් ගත්ත කෙනෙකුට නම් මේක බණක් වෙනවා අනික් කෙනෙකුට මේක බරපතල වැඩ ඇති හිර දඬුවමක් වෙනවා ඒගොල්ලන්ට කැමැතිම නැහැ කණයා කෙරේ කුලයා කෙරේ වෙන්වීම කාලකන්නිකමක් විදිහට සලකන්නේ ඉතින් එහෙම කෙනෙකුට මේ සූත්‍රය අකමැති නිසා මෙවැනි සූත්‍ර මුළු ගැන්විලා තියෙනවා නමුත් කිසිම කෙනෙකුට ඒවා අහක දාන්න පුළුවන් කමක් නැහැ. සරුවචන දේශිත පද නිසා, බණ නිසා. ඉතින් මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේම නැත්නම් ඔය ඔක්කොමලා ගෝසා කිරීමට පෙළඹිලා ආගම් හදාගෙන, නිකාය හදාගෙන දඟලන ඇත්ත වදින සරුවචන් වහන්සේම කිසිම ඒ වගේ බෙදීමකට ලක් නොවි තනිව ගත කිරීම ඒකචර ජීවිතය කඟ වේන හඳක් හඟක් බඳුව මේකේ නැවත නැවත සපිරිසක් දෙනවා. ඉතින් ඒක එක එක නිදාන වලට පක්ෂව හේතු කරලා එහෙම නැත්නම් එක එක පසුබිම් වලට සාපේක්ෂව එක එක ඉතිහාස කතා වල හැටියට ඉස්මතු වෙච්ච හැටි තමයි ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒවා අටුවා යුගයේදී ඒවා පසේ පුත්‍රජානන් වහන්සේලා විසින් තම තමන්ගේ විවිකේ සකස් කරගත්ත හැටිත් නිවන සකස් කරගත්ත හැටිත් මේවට නිදාන වශයෙන් පෙන්නලා තියෙනවා. ඒ නිසා හුඟව දෙනෙක් හිතනවා මේක සාමාන්‍ය මේ කාලේ තරුවච්ච සාසනේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ තනියම බුදු වෙන්න හදන මයි පසේ පුත්‍රජානන් වහන්සේලාට කියලා. නමුත් අපි නිසරණ වණය යෝජනා ඉදිරි කරගත්තා. මේ සූත්‍රය අපි සාකච්ඡා කරලා බලමු කියලා. ඒක ඇත්තටම මේ වගේ මේ බුද්ධාන්තරවල පහළ වෙන පසේ පුත්‍රජානන් වහන්සේලාට විතරක් අදාළ එහෙම නැත්නම් මේ ශ්‍රාවක බෝධීන් වහන්සේලාට අදාළ නැති එකක්ද කියලා නමුත් බලනකොට කාරණා තියෙන අනෙක් සූත්‍රවල තියෙන කාරණාම තමයි. එහෙම සුවිශේෂත්වයක් නැහැ. ඒක නිසා දැනටමත් ඒ විවේකයේ අගය කරන්නා වූ විවේකයක් හදාගන්න දැනටම අඩු ගන්න පියවර කීපයක් ලැබුවා වූ කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ඒ විවේකයේ සඳහා තබාගත් පියවර පිළිබඳව අගයක් වටිනාකමක් ආඩම්බරකම මේක ඇති කරලා දෙනවා. ඇත්තට Brahmacharya ජීවිතේ නැත්නම් රහත් මාර්ගයේ වැදගත්ම දේ තමයි මට මේ විවේකී අවශ්‍ය වුණ අවශ්‍යයි කියලා Tamanට කල්පනා වෙන එක. එච්චර වටින්නේ නැහැ රහත්කම. රහත් වීමත් එච්චර වටින්නේ නැහැ. ඒ මොකද මේ ගණ්‍යා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන ගත කරන මේ අනාගත ජීවිතය ඒක අපායක්ම තමයි. ආයේ වෙනම මොනම වෙනසක්වත් නැත්තේ නේද? නමුත් හැම කෙනා උපදින්නේ ඒකේ. සංසර්ගයෙන් තමයි මිනිස්සු උපදින්නේ. ඒ නිසා අපිට උප්පත්තියෙන් නිවන් ලබන්න බෑ. උප්පත්තියෙන් නිවනක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද අපි සංසර්ගයේ ප්‍රතිඵල. ඉතින් ඊට පස්සේ අනික් සත්තු වගේ නෙවෙයි, මනුස්ස මනසට මේ සංසර්ගයෙන් තොර වෙච්ච Brahmacharyaක් බුදුහාමුදුරෝ යෝජනා කරන කිසිම ශාස්ත්‍රුණ ආචරණයක් කතා කරුවේ නෑ මේ මාතෘකාව. Brahmacharya වෙන කිසිම ආගමක නෑ. ඒ Brahmacharya කතා කරලා කියලා කියන්නේ බුදුජානන වහන්සේත් මිනිස්සුක වශයෙන් ඉපදිලා විවාහ වෙලා අඹුවක් වෙන් කරගෙන දරුවෙක් ලැබිච්ච මිනිස්සෙක් යෝජනා කරනවා. ඉතින් ඒක කාටවත් කියන්න බෑ බුදුරජාණන්සේ ප්‍රායෝගික නැති මිනිස්සෙක් නැත්නම් නෂ්ටකාමී තියෙන කෙනෙක් එහෙම නැත්නම් බුදුරජාණන්සේ මේ කියන්නේ තමන් කරපු වැරද්ද අනුන්ට කරන්න එපයි කියන එකද කියන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. භ්‍රමචර්ය බැඳපු මනුස්සයාටයි දරුවෝ හම්බෙච්ච කෙනාට නැති කෙනාට කාටයි කරන්නේ. අන්න එහෙම මේ ගත කරන භ්‍රමචර්ය ජීවිතයක් සාක්ෂාත්කරණයක් කරන්න පුළුවන්කම තියෙද්දී ඒක නොකර එහෙම නැත්නම් ඒක සඳහා උත්සාහ නොකර මේ වමතින් බුද්ධ ආගම අල්ලන්න ගිය කට්ටියට කරන්න බැරි නෑ ඒක කෙරෙනවා. නමුත් මූල කල්පනාවෙම සංකල්පෙම පන්නරේ නෑ. සංකල්පෙම මොට්ටයි. ඉතින් ඒක ඒ කෙනාට මේ කෙලස් කපන්න බෑ. කෙලස් ළඟට එනකොට බය හිතෙනවා. ඒ මොකද Taman විසින් කළ යුතු දේ කරලා නෑ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් පැයකට හරි කමන්නේ දවසකට හරි කමක් නෑ. නැත්නම් මේ ගත කරන්නේ වස් කාලේ වස් කාලයකට හරි කමන්නේ එහෙම ඝණයා කෙරෙමින්ම කුලයා කෙරෙමින්ම ඕනයි කියලා හිතුවනම් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දකින්නේ ඒක රහත් කමට වැඩිය වටිනවා. ඒක කවුරුත් ලියුගේ නිසා කරන්න එපා. කරන්නත් බෑ. ඒගොල්ලෝ කාටවත් කියන්න යන්නත් එපා. මොකද අපි කිව්වට අහන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. කල යුත්තේ තියෙන තමන් කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කරපු අය, ඒවල් වල ඉන්න අයට වැඩිය දුක් විඳිනවා. ගීගේ අතරපු හය ඊතානින්නේ ගීගේ අතරපමණි විශාල සාන්තියක් විශාල කල්ලිලියක් විශාල කරදර නැති මාර්ගයක් හම්බ වෙයි කියලා. එහෙම ගන්නෑ. ගීගේ අතරේ කියලා කිසිසේත්ම මේ දුක් කරදර වල අඩුවක් වෙන්නේ ඕන වැඩි වෙනවයි කියලා කියත හැකි. එහෙම කුත් නෑ ඇත්තටම. අන්නේ විදිහට ගීගේ අතහැරලා ඒක වෙහෙස කර ඒක ආයාස කර තත්ත්වයට ආපු අයට අස්වසිල්ලක් ලබා දෙන්නේ බුදුහාමුදුර සඳහන් කරන්නේ ගීගේ ඉඳලා විඳින කරදර වලට වැඩිය ගීගෙන් වෙන් වෙලා විඳින කරදර උතුම්. ඒකට කියනවා ගේහ සිත දෝමනසයට වඩා නෙක්කම සිත දෝමනසය උතුම් කියලා බුදුහාමුදුරු කියනවා. ඒක බුදු කෙනෙක් කියවේ නැත්නම් කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ දුකම තමයි. ගෙදර හිටියක් දුක, ඊගේ අධහැරියක් දුක, භාවන මධ්‍යස්ථාන ගියක් දුක, පන්තරට ගියක් දුක, පොයි දවසේ දුක, හර මරතන ගියක් දුක, මස්කරේ ගියක් දුක. නමුත් මේ ඔක්කොම තියදී යම් කිසි කෙනෙක් නෑ මම පන්සල් යන්න ඕනේ මම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ පුලුවන් තරම් දවසේ සතියේ අවුරුද්ද කාලයක් හුදකලා වෙන්න ඕනේ කියලා හිතන මනුස්සයාට ඒ දුක එනවා කවුරු හරි හිතනවා නම් ඒ පමණකින් දුක් වෙන්නේ නැහැ කියලා එහෙනම් බුද්ධ ශාසනය දරගන්න නෙවෙයි අන්න එහෙම කෙනාට අස්ස සිල්ලක් අස්සස්සන් රාලි බුද්ධ දන්සේ මෙවැනි සූත්‍ර දේශනා කරන්නේ සම්දර්ශනය කරලා පෙන්නලා සමාදම් කරවනවා මේ භාවනා කරලා ධ්‍යාන මාර්ගඵල නොලැබුණත් මේ වෙන්ව වාසය කරන්න ගත්ත තීන්දුවම උඹේම තීන්දුවක් මම එන්න කියලා නෙවෙයි යාවේ අන්න ඒකට ආවට පස්සේ ওই හිතෙන් තරම් සැප නොලැබෙන්න ඉඩ තියෙනවා සැප තියෙනවා පළවෙනි දවසේ ওই සීලාරි ටිකක් තියෙනවා පහුවෙනකොට ඒක නැති වෙනවා මෙතුණාට පස්සේ තමන්තර ගීගෙන් වෙන් වෙන්න తాවකාලිකව ගත්තේ නිකම් අදහස තවදුරටත් අගය කරලා ඊගාව පාඩම් පන්තියේ පන්න රැද්දෙන්නයි මේ කග්ගවිසාන වගේ සූත්‍රය සඳහන් වෙලා තියෙන සූත්‍රවල ඊගාව පාඩම් පන්තියට විතරක් නෙමෙයි ඊගාව පාඩම් පන්තිය සාර්ථක වුණත් ඒ දුක තියෙනවා ඒකේන ඊගාව පාඩම් පන්තියට එnde ende ende ende ඉහළ ඉහළ දේවල් වලට සමාදම් කරවීම කියලා නෙවෙයි ඒකට කියන්නේ සමුත්තේජනීය කරා උත්තේජනය කරලා ගන්නවා උතන දුකයි තමයි නමුත් ගිහිගේ ඉඳලා අමුදරුවන් කෙරුවෙන් තමන්ගේ කුට්ටිය කඩා ගන්න කරන දුක නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට යන දුකක් නෙවෙයි තියෙන්නේ. මේ සංසාර දුක, පැවැත්ම දුක, භව දුක ඕක මේ කොහේවත් බේරන්න බෑ. ඔය අනුන්ගේ වුවයි අතන මෙතන වුවයි ඊයේ පෙරේදා වුවයි අද හෙටේ වුවයි ඔළුවේ දාගෙන බින්දවන එකට උදාසර කනගාටුවක් තියෙනවා කරුණාවක් තියෙනවා. නමුත් මේ වර්තමානයේ පැමිණි දුක ඒ කනගාටුවක් නෙවෙයි ඒක සතුටු වෙන්න කාරණාවක්. අන්න ඒක උනන්දු කරවන්නයි කග්ගවිසාන සූත්‍රය දේශනා කරන්නේ. ඒක නිසා ගීගේ අතහරපු කෙනෙකුට හරිපාරට කල්පනා ශක්තිය සම්මා සංකප්පයට වැටුනොත් තේරෙයි මේ අටකථාචාරින් වහන්සේලා සහ බොහෝ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී කටයුතු කරන බුද්ධහංකාරයෝ අතර මෙවැනි සූත්‍රයක් රැකිච්ච දෙයක් ලොකු දෙයක් කියලා. මේවා මේවා මකන්න නැතුව මේව අකමකා දමන්නේ නැතුව මේවා ඉතුරු වෙලා තියෙන එකත් ලොකු දෙයක්. ඒක ඇත්තටම ඒ ඇත්තන්ගේ දුර්ලභමක් හෝ දක්ෂකමක් නෙවෙයි බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය. බුදුහන්සේ දේශනා කරපු දෙයක් කාටවත් ඒ මාකාමකාලන්න ප්‍රවණ නැහැ. ඉතින් මේ මතක් කිරීම කරලා පස්සේ මේ ගාතාවට බැස්සොත් මේ ගාතාවයි බුදුජානක අනිකු සූත්‍රවල දේශනා කරලා තියෙන මේ ගාතාවල් කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවල් කියලානේ. නමුත් ਸਰවචන්සේ අනිකුත් තැන්වල දේශනා කරන ගාතාවල අතර ලොකු වෙනසක් නැහැ. මේකෙදි සඳහන් කර තියෙන්නේ හිත්වාන පහය පංච වරණානි සබ්බේ. පංච වරණානි චේතසා හිත පංච නීවරණයන්ගේ ප්‍රහාණය අයින් කරලා අයින් කරලා. ඉතින් ඕක පස්සේ බුදුචාන් වහන්සේ කෙනෙක් කිව්වත් ශා วก බෝසතාණන් වහන්සේම කිව්වත් මහ බෝසතාණන් වහන්සේ කිව්වත් ਸਰවචනන්සේ දේශනා කරත් පසේ බුදුරජාණන්සේ දේශනා කරත් ශ්‍රාවකේ දේශනා කරත් ඕකට තමයි ශාසනය කියන්නේ. මේ නීවරණ ධර්ම පහ හිත ආවරණය කරන මේ ධර්ම පහ අයින් කරන්න කියලා. ඉතින් අටුවාචාර්ය වංශේලා මේකට සඳහන් කරනවා ඒ ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් රජකම් කරනකොට ඒ රජුරවන්ට ගිහිව ඉඳද්දිම රජකම් කරද්දිම පළවෙනි ධ්‍යාන සම්පත්තිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ නීවරණ අයින් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. රාජ්‍යරෝ කටයුතු කරලා තියෙන්නෙම ධ්‍යානලාභියෙක් විදියට. නමුත් ඒ රාජ්‍යරවන්ට තේරිලා තියෙනවා මේ රාජකම් ආදී කටයුතු කරනකොට මේ ධ්‍යානෙ නඩත්තු කරන්න බෑ. හැම වෙලාවෙම රාජකාරී. හැම වෙලාවෙම අර මිනිහ බෙල්ල ගහලා දාපන් කියන්න වෙනවා. මේ මනස දෙතිසද දීපන් කියන්න වෙනවා. අර මනට අර සම්මානෙ දෙන්න වෙනවා. මේ මනසට මේ සම්මානෙ දෙන්න වෙනවා. ඉතින් රාජනීතිය ක්‍රියාත්මක කරනකොට අර නීවර ධර්ම රකින්න අමාරුයි. එතකොට ඒ රජුරණ තේරුම් ගත්තා මේ නීවරණ අයින් කරාට හිත යට කහට තියෙනවා. කෙලස් කහට තියෙනවා. ඒ කෙලස් කහට නිසා නීවරණ නැති හිතෙන් කරන දෙයට වැඩිය අර කෙලස් හැබ්බැහියට ජම්ම ගතියට රාජ්‍යර තියෙන ආශාවක් වැඩ ජනප්‍රිය වෙන්න තියෙන ආශාවක් අලුතෙන් රාජ්‍ය ලොක් කරන්න තියෙන ආශාවල් ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ නීවරණය පළවෙනි ධානය සාක්ෂාත් කරගත්තට රකින්න බෑ. මේ නිසා රජුරවන්ට කලකිරීමක් ඇති වෙනවා. මේ රජකම කියලා කියන්නේ අපායට මාර්ගයක් මේ කරගෙන යන නීවරණය නීවරණයත් රකින්න බැරි දෙයක්. ඒ නිසා මම මේ නීවරණයත් ඉස්සරහට රකින්න ගමන් නීවරණ නැති හිතට පමණක් පේන උපක්ලේශ හිත යට තියෙන මණ්ඩි කහට දුරක් කිරීම සඳහා සම්පූර්ණ වනගත වෙන්න ඕනේ. මෙහෙම හිතල රාජ්‍ය අතහරින. ඉතින් එතකොට අබිනිෂ්ක්‍මණයක් නැත්නම් අතහැර දැමීමක් සිදු වෙන්නේ අධ්‍යා නිවර්ණ නැති කරන්නේ නිවර්ණ නැති කරපු කෙනෙක් එකක් ඒක. උනාට පස්සේ ඒ රාජ්‍යරෝ නිවර්ණ නැති හිතින් විවේකීව ඉන්නකොට උදේකලා වෙනකොට තේරෙනවා ওই ෂට ගති මායාවී ගති කියන උපක්ලේශ ධර්ම මතු වුණාට එච්චර බලවත් නැහැ. ඒව නිකන් දැක ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. මොකද මේ ඒව නොදැක ප්‍රහාණය කරන්නත් බෑ. දකින්නකොට මේකට යට වුණොත් ප්‍රහාණය කරන්නත් බෑ. ඒ නිසා ඒක දැකලා ඉස්පාසුවක් විවේකයක් උපේක්ෂාවක් ඇති වුණොත් පමණක් මේවා දැනගන්න පුළුවන් නිසා උපක්ඛිලේසේ වියම්පඩ පජ්ජ සබ්බේ උපක්ලේශ සියල්ලම පණුජ්ජ කියලා කියන්නේ පහාණය කරන්න මේ රජුරෝ දෙවෙනි තීන්දුවක් ගන්න. ඒ දෙවෙනි තීන්දුව ගන්නේ දිනාගත් රට අතහැරලා දාන. එහෙම නැත්නම් අපි කියන ගිහියන් වශයෙන් ගත්තොත් ගිහිය අතහැරලා දාන. රාජ්‍ය සම්පත්‍ය අතහැරලා දාලා දැම්මට පස්සේ රජුරවන්ට ඒ ඇති කරගත්ත අභිනිෂ්ක්‍මණයේ ආනිසංශයක් විදියට උපක්ලේශ ධර්ම ටික අයින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අනිශ්චිතෝ චිත්තාන මුඛකවත් දාපවතින්නේ නැතු. එතකොට මේ කෙලෙස් විතරක් නෙවෙයි. අනුකෙලෙස් එහෙම නැත්නම් උපක්ලේශ උපක්ලේශත් අයින් කරලා ස්නේහ දෝෂය තෙතමනේ ඇලෙන ගතිය නැත්නම් තණ්හා දෝෂය අයින් කරගෙන කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ස්නේහ දෝෂය හැරදමලා තනියව ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඇත්තටම කියවෙන්නේ චිත්ත විවේකයේ ඉඳලා උපදි විවේකයට යන පාර. අපේ සාමාන්‍යයෙන් ඔය තනිකර ජීවිතයේ ඒකචාරී ජීවිතයේ කියන එක විවේකය කියන වචනට සාපේක්ෂව ගත්තොත් විවික જાති තුනක් තව විවේක પરම්පරාවක් බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කාය විවේකේ තමයි ගීගයතරණා කියන්නේ. තමන්ගේ ශාරීරිය ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව පැත්තකට වෙනවා. ඉතින් එහෙම වෙච්ච පළියට ඔක්කොමලා ඒ ලැබිච්ච විවිධ සුවේ විඳිනව නෙවෙයි. ඔය දේශපාලන පැදගත් සංඛ්‍යාවාන්තේලා ඒ වෙනත්නම් ඔය ගිරි පුප්පගෙන කැහන සංඛ්‍යාවාන්තේලා ගිහි අතල්ලා ඉන්නේ නමුත් බලන්න කොච්චර ගිහියන්ටත් ඇටිය ඒ වගේ ඇලි ගලි වාසය කරනවද නැත්නම් ඒකෙන් ගිහි ධර්මවලට බැඳිලා ගත කරනවද කියලා නිසා අවිජීච්ච පමණින් ගිහි අතර පමණින් ඒ කෙලස් කැපීම සිදු වෙන්නේ නැහැ. ඒක අතහැරලා ඊට සුදුසු පරිදි ප්‍රතිපත්ති පුරන්න ඕනේ. ඒතකොට තමයි කායි විවේකය සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒක මේ පැවිදි ජීවිතයක් ගත්තත් උපයන ඕන එකක්. උපසංසී ඉන්නකන් දිගටම කිව්වේ නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ. ඉසපැහිච්ච පමණින් තෙරුණාස කෙනෙක් වෙන්නේ නැහැ. ඒ මනුස්සයාට කියන්නේ පැදුරට නාක වෙච්චි නාකියයි කියලා. ඉසපැයිට ඉසෙනියකට පැහිලා තියෙනවා. සිවුරක් දාගෙන නැත්නම් අරන්නේත් ගත කරනවා. කෙලස් කැපිලා නැත්නම් නිකම්ම නිකං භෝගජින්න. භෝගජින්න කියලා කියන්නේ නිකම් පැදුරට නාග වෙච්ච නාකියෙක් විතරයි. හැබැයි ඉතින් මිනිස්සු අඳිනවා. මොකද සිවුරු දරන නිසා. මහාන කිහි ව්‍යංජන අතහැරලා පැවිදිව දරන නිසා නමුත් ඇතුළත චිත්ත විවිකත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ රජු රජසැප විඳින ගමන් රාජාභරණ දරන ගමන් පළවෙනි ධ්‍යානෙ ලැබලා තියෙනවා. ඒකට එයා රාජසැප විඳින ගමන චිත්ත විකේ ලැබලා තියෙනවා. ඒක නිසා කාය විකේ ලැබුණ පරිදි චිත්ත විකේ ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට බැලුව බැලුන කාය විකේ ලැබ බව පේන්නේ නැහැ. රාජසැප ලියන්නේ කරන්නේ රාජකාරි ගොඩක් බහුලයි. වැඩ රාජකාරි ගොඩක් කරනවා. නමුත් එයා චිත්ත විකේ දැනටමත් ලැබලා පළවෙනි ධ්‍යානෙ ලැබලා. එයාට හොඳට පේනවා මම මෙච්චර අමාරුවෙන් මෙච්චර රාජකාරි ගොඩක් ඔළුවේ තියාගෙන මේ ලබාගත් චිත්ත විවේකය මේ හම්බෙන පූජා සත්කාර සිලෝක සම්මාන වන්දි බට්ටකන් සේරගෙම කැඩෙනවා. ගෝසාවල් වැඩි වෙන්න වැඩි වෙන්න රාජ්‍ය සම්මන්ත්‍රණ රාජ්‍ය උත්සව වැඩි වෙන්න වැඩි වෙන්න රාජාභරණ ඇඳලා උත්සව ශ්‍රිය වැඩි වෙන්න වැඩි වෙන්න ධානය නැති වෙනවා. ඉතින් රජුරවන්ට පුළුවන් නම් මේ රාජ්‍ය තන්ත්‍රය කියලා කියන්නේ අපායට දොරටුවක් විවේකයට බාධාවක් උදේකලාවට බාධාවක් කියලා. අන්නේ රජුරන්ගේ ඒක යහ කල්පනාව නැතනම් සම්මා සංකප්පය කලාතුරකින් තමයි හරියන්නේ. අඟ වේලගේ අඟ වගේ තමයි. රාජ්‍යසභාවක් හම්බෙච්ච මිනිස්සයා බලන්න එක පුළුවන් තරම් රාජ්‍ය ලොක් කරන්න අනෙක් බාධා කරන අය මරලා දාන්න ආජශ්‍රිය වැඩි කරන්න තමයි කටයුතු කරන්නේ. නමුත් රජ කෙනෙකුට හිතෙනවා නම් මේ ලබාගත් ධ්‍යානයට මේක බාධායි. පිළිකෙට බාධායි. මම මේක අතාරින්න ඕනේ. ඒක ලෙවල්ලා මම මවන්නේකොට පමනක් කළ හැකි මේ උපදි විවේකය ආසියානුසේ ධර්ම ටික මම දුරුවන් කරන්න ඕනයි කියලා ඒක ඉතින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි සිද්ධ වෙනවා නම් මේ වගේ පොතක ලියන්න වටිනවා රජකමකුත් හම්බ වෙලා ඒ රජකම තුල ධාර්මිකව කටයුතු කරනවා නැත්නම් ධානයක් නිවර්ණ සය රහිත ජීවිතයක් ගත කරන්න බෑ ඒක ඉවරලා හිතනවා මේක තව දියුණු කිරීම සඳහා පුරোহিত බමුණයන් අපට දෙන්නේ නැහැ රජ මෙහෙසියකින් ඇහුවට දෙන්නේ රජ කරන මිනිස්සුකින් ඇහුවට දෙන්නේ ඒගොල්ලෝ කියන්නේ ඔබ වහන්සේ දෙයයන් වහන්සේ වගේ අපට සියල්ල සම්පාදනය කරලා දෙනවා. ඒ නිසා රජ සීරිය බුද්ධි විඳින්න කියලා තමයි ඒ ඔක්කොම කියන්නේ. නමුත් ඒ සීරම යම පල්ලෝ වාගේ. අජුරන්ට ඉනේ මගේ උපදි විවේකේ සපයා ගන්න ඕනේ කියන එක පේන්නේ බුදු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් නිවන් ලැබුව කෙනෙකුට විතරයි. එවැනි අභිනිෂ්ක්‍මණයක් නැත්නම් දෙවෙනි විවේකයේ සබා ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට ක්ලේශ සහ උපක්ලේශ අතර සීමාව මේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා සාමාන්‍ය ඒක හැම හරියට මේ වගේ ඔය පිම්පව් හරියට මේ කුසල ලකුසල් වගේ හරියටම ඉලක්ක ඇඳලා නැහැ ත්‍රිපිටක සාහිත්‍යයේ කෙලෙස් සහ උපක්ලේශ අතර වෙනස්කම ඒක පෙන්වන්නේ උපක්ලේශ කියලා කියන්නේ ක්ලේශ වාසනාව කියලා කියනවා. වාසනා සවාසනා සකල ක්ලේශ දුරු කරයි කියලා කියනෝනේ සරුවච්චන් වහන්සේ. ඒතකොට සරුවච්චන් වහන්සේ කෙලෙස් දුරු කිරීම විතරක් නෙවෙයි කෙලෙස් වාසනාවත් දුරුවක් කරා. රහත් වෙන්න කෙලෙස් වාසනාව දුරුවන් කරන්න ඕනේ නැහැ. කෙලෙස් දුරුවන් කරපම ඇති. දැන් මෙතන කියනවා ඒ කෙලෙස් උපක්ලේශ දෙක දැනගෙන කෙලෙස් දුරුවන් කරමින් රජකම් කර කර හිටපු රජුරෝ ඒ ගී ගියත හරින්නේ කෙලෙස් නැති කරන්න නෙවෙයි ඒක තාවුරු කරගෙන උපක්ලේශ නැති කරන්නයි. ඉතින් ඒ නිසා උපක්ලේශ පසු කාලීන අටුවාචාන් වහන්සේලා 10ක් හඳුන්වා දීලා තියෙනවා සත්ත්ව วิ සුද්ධි ක්‍රමයට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පෙන්වනකොට ඕභාස ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් භාවනා කරනේනකොට ඕභාසයේ ආලෝකය පහළ වෙනවා. ප්‍රීතිය පහළ වෙනවා ඥානය පහළ වෙනවා හොඳ සතියක් පහළ වෙනවා තීරම් භාවනාවට බාධායි ඒ කවුරක්වත් හිතන්නේ ඔක්කොමලා හිතන්නේ මේ ගමනට පවන් සලනවා කියන නමුත් මේ උපක්ලේශ බව අපේ විසුද්ධි මාර්ගාදී පුත්තුල සඳහන් කරලා තියෙනවා ඉතින් ඒව පිළිබඳව සාදර වුණොත් ඒක මට ලොකු ලාභයක් අනේ මට මේ ආලෝකය හිතත් පහළ වේවා කියලා භාවනා කරන්න පටන් ගත්තොත් එමන්ස අනිවාර්යයෙන් මූල කර්මත්තන්ට අනදර කරලා අර ආලෝකයේ බලාපොරොත්තුෙන් භාවනා කරන්න කියලා හරි ගියත් වරදිනවා වැරදුනත් වරදිනවා මේ උපක්‍රේෂ බව තේරුම් ගන්නද ශාසනයක් නැති කාලෙක නම් අනාතයි අසරණයි ශාසනයක් තියෙන කාලේ දැනගන්න ඕනේ මේ සෑම උපක්ලේශයක්ම පහළ වෙන්නේ හිත කඩන්නයි සතියෙම අර අරමුණෙන් බැහැර කරන්න. ඉතින් අරමුණෙන් බැහැර කරලා ලැබෙන රජසපුවත් ඕනේ නෑ. අරමුණත් එක්කයි ඉඳ තියෙන්නේ. එතකොට තමයි අරමුණ ස්වභාවයෙන් දුරවන් වීම දක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අරමුණ වෙනස් දෙයකින් ප්‍රතිස්ථාපනය කරපුව ගමන් අරමුණේ Nirodha අපිට දක් ගන්න බෑ. අරමුණ විශ්ින් අරමුණ ගෙවෙන හැටි දක් ගන්න බෑ. එකින් කප් ප්‍රතිස්ථාපනය කිරීම මල්ලෙන් ගහිලා. අරමුණ අරමුණ විශ්ින් කැමක් කිරීම දකින්න නම් ඒ වෙනකොට තෑග්ගක් සම්මානයක් සිලෝකයක් වශයෙන් හම්බෙට මේ ආලෝකය ප්‍රීතිය පසද්දිය ඥාන සති උපේක්ෂා ආදි වශයෙන් තියෙන මේ සියලුම සහයෝග කර ධර්ම මායාවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හදාගත්ත උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙනවා කියලා ඒවට අහු නොවි ඉන්නවා කියන එක රජසැප අතහරිනවට වැඩියමක්. මුදවට බලනවා කමඨාන් සුද්ධ කරන වෙලාවේ සමහරෙකුට මූල කර්මන්තන අහුවෙන්නෙම නෑ නරිය බල්ලේ කතා කතා කරගෙන ඉන්නවා අවුරුදු ගණන් භාවනා කරනවා ඇති වැඩක් නෑ අරමුණට හිත ගිය ගමන් අනිවාර්යයෙන්ම තැම්පත් වෙලා සමාධිය පහළ වෙලා ආලෝක පහළ වෙලා හිත සෑල්ලු වෙලා කය උඩ යනවා වාගේ දැනලා නානා රුදු වේසමවා මග අවරන්නේ හැම දෙයක්ම උපක්ලේශයක් කරනවා. මේ අපේක්ෂාවෙන් හිතපු දේ තමයි. නමුත් අරමුණට හිත එනකන් ওই මොන වායමක්වත් නැහැ. ඒ නිසා උපක්ලේශය එන්නේ දක්ෂම යෝගාවචරයට විතරයි කියලා අටුවාචාන් වහන්සේලා උපමානයක් අරගෙන පෙන්නලා දීලා තියෙනවා. උපක්ලේශය එන්න තැහෙන්න භාවනා කරනවා. ඉතින් මේ යෝගාචර හුඟක් මහන්සිලා භාවනා කරලා එන උපක්ලේශය උපක්ලේශ වශයෙන් හඳුනාගත්තේ නැත්නම් ඒ නිසාම අපව ක්‍රීස් ගයනක මිනිහා උඩට අල්ලන්න ගිය ගමන් හුටගෙන වැටෙනවා. ඉස්කහේ නැගපු හරිය නැගින්න ලේසි. අලුත් තැනට ගිහිල්ලා ග්‍රීස් ටිකක් අලුතෙන් අල්ලපු ගමන් ඌරගෙන වැටෙනවා. ඉතින් ඔක්කොම hina වෙනවා. නැගින්න නැගින්න මේ hina වෙනවා. දඟල දඟල මිනිහට hina වෙනවා. නමුත් කරලා කරලා තමයි අර ග්‍රීස් ටික ටික ටික ටික ටික අයින් කරන්නේ. ඉතින් ඒ නිසා Taman ඉතින් බින්දට නැගපු තැන දක්වම ගහගෙන යනවා වගේ නැග්ගයි. ගිහිල්ලා මනසෙ එතන ඉඳගෙන උඩ වාරු වෙලා උඩම තියෙන තැනකින් අල්ලගත්තොත් විශාල ග්‍රීස් කන්දක් එක කොන්ද බිම යනවා පිමයිලා. රස විමදින. ඉතින් හැබැයි ග්‍රීස් ගා ටිකක් සුද්ධ වෙනවා. ආයෙසරයක් ඒ ටික නගිනවා. මඩ පිදුරු ගෙනිලා ගාලා මඩ ගාලා තරංකමිසොල තිනවලින් ග්‍රීස් ගහම කළා. ඉතින් දෙනක කකුල් දෙක තියාන උඩ තනින් අල්ලන. අල්ලව ආයෙ ග්‍රීස් ටිකත් එක්ක ගන්න. ඉතින් බලහින් ආයත ඒක මහා විහිළුවක්. රහතන් වහන්සේ නැත්තම් ආච උපා මේ භාවනා කරන යෝගාවචරයේ වැඩපිළිවෙලත් කාමභෝගියට විහිළුවක්. භාවනා කරන්න ගියාට පස්සේ යාට එක්කෝ නිින්ද යනවා. එහෙම නැත්නම් වැරදි දෙයක් හරි කියලා හිතා ගන්න. ඉතින් ඒක නා දන්නවනම් මම මේ වෙන ක්‍රමයේ අර වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න. ඒ නිසා මේ කෙලෙස් ප්‍රහාණය කරාට පස්සේ මෙතන කෙලෙස් කියලා කියන්නේ නීවරණ ටික. ඒක ස්ථිර වශයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. తాවකාලිකව ප්‍රහාණය කරාට පස්සේ ඒ යට තියෙන උපක්ලේශ අඳුන ගන්නවා කියන එක කවදාකවත් යෝගාචරය අපේක්ෂාවෙන් යන දෙයක්ුත් නෙවෙයි. යෝගාචරය හිතන නීතියකටත් උපක්ලේශ වැඩ කරන්නේ. මෙතෙක්ේ සෑම උපක්ලේශයක්ම ආශාවෙන් බලාපොරොත්තු වුණාට මේවා සේරම භාවනාවට බාධායි. ඒක නිසා ආර්යයන් වහන්සේලා යමක් හොඳයි කියනවනම් ඒක පෘථග්ජනයට හොඳ නැත්තේමය. පෘථග්ජනය යමක් හොඳයි කියනවනම් ආර්ය ලෝකයේ ඒක හොඳ නැත්තේමය. අන්න එතනදී තමයි තබංගේ මේ අගයන් ආඩම්බරයන් වටිනා කියන දේවල් කියලා හිතාගත්ත දේවල් පිළිබඳව ආර්ය විවහරයට අනුව ආර්යයන් වහන්සේලා මේවා ගැන බලන හැටියට තේරුම් ගන්නට ඒ යෝගාවචරයට අත දෙන්න පුළුවන් කිසිම කෙනෙක් සංසාරේ නැහැ. ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන තැන බය වෙනවා. ඔය ග්‍රීස් කයනගෙන ඉඳලා හොඳ කඩා ගන්න යන්න එපා. උඹ වීඩියෝට ලක් වෙනවා. කරන්න යන්න එපා. මොකද ඒ කිසි කෙනෙක් කවදාකවත් ග්‍රීස් කයකට අත තියලවත් නැහැ. ඉතින් ඒ උපක්‍රේය පිළිබඳ අවබෝධ කරලා දෙන්න බුදුජානන් වහන්සේ පෙළඹෙන්නේ නැත්නම් ඉතින් බුදුජානන් වහන්සේ කරුණාවන්තකමක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේලා ඒක කරුණාවෙන් පෙන්ලා දෙනවා. නමුත් ඒක අහන්න අහලා තේරුම් ගන්නවත් අපි සුදුසු නෙවෙයි. මොකද ඒක තේරෙන්නේ නීවරණ නැති හිතකට විතරයි. නීවරණ රහිත හැම හැම හිතකටම මේ උපක්ලේශ තේරෙන්නේ ආලම්බරයක්, මල් මාලයක්, පදක්කමක්, තාන්න මාන්නයක් වගේ. නමුත් ගියාට පස්සේ බණත් අහලා, එතින් නිකන් භාවනා කරලා, ඒ යෝගාවචරය මේ උපක්ලේශ පිළිබඳ කතාව. මෙතෙක් තමන් හොඳයි කියලා හිතාන ගිය හැම දෙයක්ම තමන්ට නුහුරු නුපුරුදු කෙලේශයක් කරනවා අපි පොඩි කාලේ අපි දන්නව කොච්චර සීනිකාවක් ප්‍රශ්නයක් නැහැ ඒ කාලේ හොඳට ඒ මේ උපකරණ අංගපසංග වැඩ කරනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් යම්කිසි මට්ටමට ගියාට පස්සේ ඒ ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරකම් තල තුන බවට පත් වුණාට පස්සේ ඒ කෙනා දන්නේ නැත්තම් ෂීන් කෑම හොඳ නැහැ කියලා ඒ ළමා කාලේ හොඳ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් ඒක නිසා ලඩක් හදාගන්න. එයා දැනගන්න ඕනේ මට්ටමකට යනකොට මේ ෂීනේ රසය අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එයා ළඟ තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක පාලන ශක්තියක්. ඒ ළමා ගතියට සීනිකාවට ප්‍රශ්නයක් නැහැ. එළමට හොඳට කෙලවුනනවා. හැම හැම දෙයක්ම කට දාගත්ත ගමන් දිරවනවා. බඩට යන්න ඕන ගමන් නැහැ. නමුත් ලොකු උනාට පස්සේ ඒ සෙල්ලම් බෑ. ඉතින් එතකොට අර තලතුණා කෙනෙක් කැම කැමකට පැනිරෙන ගිල්ල දුන්නට ළමයෙකුට තලතුණා කෙනෙකුට ඒක පෑම් පැනිරසක් රසම සහුලක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ භාවනා ලෝකේ දියුණු වෙගෙන යනකොට අර මුලින් මුලින් කරාපු දේවල් ම අවුලකටපත් වෙනවා. ඒව බහා තබන්න ඕන. නිකන් සාමාන්‍ය උදාහරණයක් වොත් පළවෙනි ධ්‍යානයේ ඉන්න යෝගාවචරයක් අපි සමත වශයෙන් නැත්නම් විපස්සනා ධ්‍යානයක ඉන්නවයි කියලා කියන්නේ යාට අරමුණට අරමුණ මුණට මුණ දාලා තියාගෙන මෙනෙහි කරන්න. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා. හිතුවේ නෝන ආස්වාසි ආස්වාසි ආස්වාසි කියලා කීපරක් මෙනෙහි කරනවා. ඉතින් නතු සාමාන්‍ය මට්ටමේදී නෝ ආස්වාසි ආස්වාසි මෙනෙහි කරනවා. මෙනෙහි කරාට පස්සේ ප්‍රසවාසයෙන් වෙනස් වෙන හැටි මෙනෙහි කිරීමට අපි විචාර චෛතසිකය කියලා කියනවා විතක්ක චෛතසිකය කියලා කියනවා මෙනෙහි කිරීමට ਵਿචාරය කියන චෛසිකය අපි බලන්න ඕනේ ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි. ආස්වාසී ඊගා ආස්වාසයෙන් වෙන් වෙන හැටි. ਵਿਚාරය තමයි අරමුණට හිත දැම්මට පස්සේ සංසන්දනය කරන්නේ. ඉතින් මේ විතා විතක්ක ਵਿਚාර දෙක නැත්නම් හිත නානපර අරමුණු නාන ප්‍රකාර අරමුණු දෙකේ දුවනවා. ඉතින් මේ යෝගාවචරය අරමුණු අල්ලගෙන ඉන්නේ. මුණට මුණ දාලා අල්ලගෙන ඉන්නේ මේ විතක්කේ චෛතසිකේ. ඉතින් කරලා කරලා කරලා අරමුණ කී කරු වෙලා අනායාසයෙන් බලන්න පුළුවන් වෙනකොට එයාට මෙනෙහි කිරීමකින් තොරව ගැම්මට පුරුද්දටම අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්න එතෙන්ට ආවට පස්සේ දිගින් දිගට මෙනෙහි කරන්න ගත්තොත් සතියත් කැරෙනවා සමාධියත් කැරෙනවා අරමුණත් හෙල්ලෙනවා. එතන කියාට පස්සේ මෙනෙහි කිරීම අතහැරලා අර ඇති වෙච්ච දැපෙන දබාගත්ත ගතිය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන එක පිටක්ක ਵਿਚාර දෙකෙන් තොරව අරමුණ දිශ බලන හිටියොත් තමයි මේ ප්‍රීචයිසිකේට ඉඩෙන්නේ. නැත්තම් විතක්ක ਵਿਚාර දෙකෙන් අර ප්‍රීචයට එන්න දෙන්නේ කලඹනවා. ඉතින් ඒක සාමාන්‍ය ධ්‍යාන භාවනාවල පෙන්නවා. අවිතක්කං අවිචාරං විවේකජම් පීච සුඛං ဒုတိ ය ධ්‍යානං උපධම්පජ්ජේල විහෙරති කියලා බුදුදෙනාසේ සඳහන් කරනවා. විතක්ක ਵਿਚාර සහිත මේ රජ්ජුරවණ්ඩ වෙලා තිබුණා වගේ පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට ඒ විතක්ක ਵਿਚාරයේ කෘත්‍ය සම්පාදනය කළ ඉවරනාට පස්සේ එයා පැත්තකට කරන්න ඕන. එහෙම නැත්නම් එතෙක්ේ වැඩ කරපු එකනා හිතුවක්කාර විදිහට ඔලොමොල විදිහට රජ්ජුරුවන්ගේ ධානයට බාධා කරනවා. ඉතින් රජ්ජුරුව ඒක අයින් කරේ නැත්තම් දෙවෙනි ධ්‍යානෙ යන්න බෑ. ප්‍රීතියක් බුද්ධ විඳින්න බෑ. මේක ඒකාන්ත විපස්සනා කරන එක නම් දැනගන්න ඕනේ. සක්මන් කරනකන් සක්මන් දිහිත යනකන් අරමුණු දෙපඩ දමා ගන්නකන් වම දකුණ වම දකුණ නැත්තම් ඔසෝන තබන තෙ මෙනෙහි කරනවා. නමුත් යම් වෙලාවක Tamanට ඒක හුරු වෙලා අනායාසයෙන් සක්මණ යනවා දකින්නවනම් ආයේ මේ මෙනෙහි කිරීමකින් තොරව අවිතක්කව කරන්න පුළුවන්ද කියලා බලන්න යෝගාවචරය පෙළඹුණේ නැත්තම් එහෙනම් මෙතෙක් උදව් කරපු ඒ විතක්ක ਵਿਚාර දෙක හලන්න දන්නේ නැත්තම් ඉතිං ගමනන්නේ ඒකම උගුර හිර වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා හොඳට දැනගන්න මේ හැම එකක්ම උපකරණයක් මිස ඒවා හලන්න ඕන තැන හැලුවේ නැත්තම් අපි ගමන් මල්ලේ අනවශ්‍ය දේවල් අස්කිරු නැත්නම් ගමනට බාධායි. ආහන්නේ විදිහට ඒ මෙතෙන් එන්න උදව් කරපු දෙයම ඊගාව උසස්තියට යනකොට අහලන්න ඕනේ. මොකද එනකොට කරන්න බෑ මොකද අර උදව් කරපු එක නිසා ඒක කීල් එක ගහගෙන යන්න හිතෙනවා. ඒක නිසා මේ නර්ග කර කර හිටපු මිනිස්සෙක් කවුරු හරි ප්‍රඥාවන්තයෙක් හම්බෙලා මිනිස්සු ලෝකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. ඔබ ওই කරන්නේ නරක. මේෙන් බලාපන් හොඳ කියලා පෙන්නුවොත් දුනු මිරිස් කන මොලයක් තියෙනවා නේ මනසාරි කියනවා මේ නරක අත්හැරලා හොඳට යන්න ඕන. හොඳට ගියොත් tire විලංග වැටෙන්න වෙන්නේ නැහැ. තමන්න තමන් දෙස් දෙන්නේ අපා බයක් නැහැ. වෙන ප්‍රශ්නයක් නැහැ කියලා යන හොඳට ගියයි කියන්නේ තිය හොඳට යන්න ඒ මනසේ නරක අතාරින්න කොච්චර අමාරු වෙන්ද කියලා හිතන්න. ඒක ඒක ලේසි නෑ. ඒක තමයි අමාරුම දේ ඕනෙම දවිය කිය. ඉතින් එතෙන්ද ගිය මිනිස්සයාට තව සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා හොඳ දෙයට වඩා හොඳ එකක් තියෙනවා. හොඳ සහ වඩා හොඳ කියලා දෙකක් තියෙනවා. පුළුවන් උඹට මේ වඩා හොඳ විශේෂයි හොඳ අතාරින්න අම්මා මුත්තගේවත් අතාරින්න. මේ මිනිස්යාගේ හොඳ ටික තමයි යාට තියෙන වදක බාරිය වෙන්නේ. කරදරේ වෙන්නේ මොකද යා කියන අමෝරාවෙන් ලබාගත්තේ නරකත්තත් ඇල්ලගත්ත හොඳ ටික. ඊට වඩා හොඳ එක හම්බුණත් මං කොහොමද මේ හොඳ ටික අතාරින්නේ? ඉතින් මැරෙනකන් මේ හොඳ ටික අල්ලනවා. මේ හොඳ ටික උපක්ලේශයක් වෙනවා. ඒ හොඳ ටික අතහැරලා වඩා හොඳ දෙයට යන්න බැරි නම් අර ගත්ත පළවෙනි පියවර නරකට ඇලා හොඳ ගත් එකටත් නිග්‍රහ කරනවා. ඉදිරි ගමනක් නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට ධර්මයේ තිබුණාට මේ මනසය හොඳ වුණාට ඒ හොඳකම ඇණයක් වෙනවා කොක්කක් වෙනවා හොඳ අත්හැරලා වඩා හොඳට අනේක කරන්න ගියාම ඒ යෝගාවචරයට තමන් උපයා ගන්නලද සමත தත්ත්ව තියෙනවනේ පළවෙනි ධානයේ දෙවෙනි ධානය තුනේ ඒක පාගන්න වෙනවා ඒක පෑගුවේ නැත්නම් ඊගාකට යන්න බෑ දැන් අපි ඉනිමකට ගොඩ වෙනකොට බොහොම ආසාව වෙන්නේ ඉනිමගේ උඩ ඇඳ අතින් අල්ලන්නේ. කවදා හරි ඒක පාගන්න එපා උඩට යන්න එපා. උඩාත අල්ලනකොට මේ අත පාගන්න එපා. අනේ මේ අතින් අල්ලපු ඉනිමගේ ඇඳ පාගන්න නරකයි කියලා ඒකට සුදුරි තියලා වැඳ වැඳ හිටියොත් එහෙම කවදාකවත් ඉනිමගේ නගින්න වෙන්නේ නැහැ. මේ අත තිබ්බක පාගන්න. ඉතින් ඒක ගුණමකුකමක්වත්. එහෙම නැත්නම් ඒක මේ සදාචාර විරෝධිකමක්වත් නෙවෙයි. අහන්න ඒ දේ තමයි එතකොට කියන්නේ උපක්ලේශ කතාව. නැත්නම් විපස්සනා කතාව. එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී කතාව කියලා කියන්නේ තමන් භාවනා කරගෙන යනකොට විවේක වෙන වෙලාවල් වල නීවරණ අඩු වෙලාවල් හොඳට තේරෙන පටන් ගන්නවා. මේ අචේතනිකව එහෙම නැත්නම් අපි කිව්වොත් තමන් හිතන්නේ නැතුව අනිත් මගේ නෑදෑයන්ට උදව් කරන්න ඕනේ. මිනිසුන්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊට පස්සේ ලෙඩ නොවි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ ලෝකෙ තියෙන විස්තර දැනගන්න ඕනේ කියලා විකාර අදහස් වර්ගයක් එනවා. ඒක ඇත්තටම සාමාන්‍ය බැලුවොත් බොහොම සම්පූර්ණ සම්පූර්ණ අදහස්. හොඳ නම්බුකාර අදහස්. නමුත් මේ නිකලස් නැති තැනට මෙවුවා එන්නේ මේ දැනට තියෙන සතියත් කඩණ්ඩායි. මේ දැනට තියෙන එකලසත් කඩණ්ඩායි. මෙවුවා උපක්ලේශ. මේවා මේ සාමාන්‍ය ලෝකේ උපක්ලේශ නෙවෙයි මෙතෙන්ද ගියේ කෙනාට උපක්ලේශ කියලා අන්න එන සුකුම විතක්ක අඳුන ගන්න බැරි නම් තමන් ඉඳගෙන ඉන්න තැන නැගිටිනව දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පුංචි වේදනාවක් ආපු ගම ඇයි මං වගේ කෙනෙකුට වෙදනায় ඉන්නේ කියලා ඉතින් හිත නුරුස්ලා ගතෙන් තමල ගහලා යනවා. ඉතින් තේරෙන්න පුළුවන් නම් මේ වේදනාව තියෙද්දි මට අරමුණු දිහා බලන්න එහෙම නැත්නම් සතිය තියනවාද කියලා බලන්න ගතියක් තියෙනවා නම් දරන්න පුළුවන්. නමුත් ඒ උපක්ලේශ පිළිබඳ හැඟීමක් නැති වුණොත් එයාක පාරට සලුවක සාදාලා නැගිටලා යනවා. ඉතින් මේ ටික මේ ක්ලේශයන් වල ඉඳලා උපක්ලේශයන් වලට යනකොට ඇති වෙන ඒ පිළිපැදිය යුතු ආකාරය තමයි වෘත්තියක තියෙන ශිල්පීය ඥානය කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් වඩ්ඩෙක් නැත්නම් වඩුවැඩ කාර්යයක් ගත්තොත් ඒ මනුස්සයාට සමමිතිකව හයියර තියෙන්න උපකරණයක් හදනවා කියන එක ගුරුනාථ ළඟ ඉඳලා ඉවර ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ කැටයන් ශිල්පයේ කියන එක අර පුටුව හදනට වැඩි වෙලා යනවා ඒකට. අතෙන් පුටුව හදන්න කැලීටි කියලා ගස් කපලා පුරුද්දන් ගාලා පළලා ගාලා ඇඳගෙන කපලා ඉරලා ෆිට කරලා හරි ගස්සනවා කියන එක තමයි හොදනේ කමාරුයි කියන්නේ. දැන් ඇතුලේ ඉන්න කැටයන් කොටනකොට හොඳට සම ආලෝකයේ චින්තනක සම වාතයේ චින්තනක වාඩි වෙලා ලස්සනට අරක පින්තාරු කරනවා. සිත්තම් කරනවා. ඒ සිත්තම් කරනකොට අර වඩුවේ වටනාක තුන් හතර රෝණකේ වැඩි වෙනවා. මුගක් වෙලා යනවා. ආන්නේ වගේ තමයි භාවනා වෙදී කෙලෙස් අයින් කරගත්ත හිතක් හම්බුණා නම් ඒක මතක තියාගන්න මේක මගේ වාසනාවට මේ ශාසනයේ වාසනාවක් දැන් යා ඔය අමුදරුවන් ගැනයි අතීතනාගතය ගැනයි අරයයි මෙයයි කල්පනා කරන්න කියලා හදාගත්ත වේදිකාව කැත කරගන්න වෙනුවට උඹ වගේ කෙනෙකුට කළ හැකි මේ උතුම් විවේකය මේ උතුම් හුදකලා වෙනුවෙන් ඒකටම කැටයන් කොටන්න කත කරන හිත වගේ ඒ කැටයන් කරන්න බෑ වටපිට බල බල. එහිම নিমগ্ন වෙන්න ඕනේ. ඒට ඉසෙල්ලා මේ වඩුව සමමිතික සමතුලිත ශක්තිමත් වෙන්න ඕනේ. මේ ලුණු මිදෙල් වලින් ලී හදලා කැටයන් කොටන්නේ නැහැ. එහෙම නැත්නම් මේ චෝක් කෑල වලින් ලී හදලා ලී වඩුව හස කැටයන් කොට කැටයන් කොන්න ඒක කරුවල හරි තේක් හරි වෘත හරි හොඳ හයිය පවතින ලීයක් වෙන්න ඒක උනාට පස්සේ ඒ තැනක ඉඳගෙන මේ කරනවා වගේ ක්ලේශ අයින් කරගත්ත නීවරණ අයින් කරගත්ත කෙනා උපක්ලේශයන් පිළිබඳව දැන් සුකුම විතක්ක පිළිබඳව කටයුතු කරන්න යෑම ශාසනයේ අයවැය රහස් වගේ එකක්. එහෙම නැත්නම් මේ වැඩි විපත් වෙච්ච ගෑනුන්ට තියෙනවා ගෑනු රහස් කියලා જાතියක්. ඒ පිරිමින්ට කියන්නේ නැන්නෙත් නෑ, දරුවන්ට කියන්නේ නැන්නෙත් නෑ. ආන්නේ වගේ රහස් ටිකක් තියෙනවා. මේ අරන්නේ සීනාසන තියෙන්නේ ආන්නේ එව්ව විශේෂණය කරන්න. ඔබ දැනගන්නයි තියෙන නිසා ඒකට සුදුසුකම් වෙන්න නීවරණ නැති හිත දැනගෙන තියෙන්න ඕනේ. මේක නිතරම තියෙනවා කියන එක නෙවෙයි අදහස. පුලොම් පුලොග් වෙලාවේ නීවරණ නැති හිත දැනගන්න. දැනගත්තට පස්සේ ඒ නීවරණ නැති හිතේ නමුත් මේ පුංචි පුංචි කෙලෙස් මතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කෙලෙස් පේන්නෙම ඔබ ගත කරපු ජීවිතය හොඳ හින්දා. මෙතෙක් කල හිත පිරිසුදු කරගත්ත නිසා. එහෙම නැත්තම් පේන්නේත් නෑ. මොකද ගොරෝසු කෙලෙස් තියෙනකොට මේක පේන්නේ නෑ. ගොරෝසු කෙලෙස් අයින් කරන මේක පේන්නේ. ඒක නිසා මේ පුංචි කෙලෙස් නිදීනංව පවත්තාරං යපස්සේ වජ්‍ය දසාවිනෝ කියලා මේක දැක ගන්න පුළුවන් නම් ඒක නිදානයක් හම්බුනා වගේ කියලා. තමන්ගේ මේ මේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒක පේන්නේ කොකා ඉගිලෙනකොට. යෝගාචර ක්‍රියාවත් වෙනකොට. ඒ නිසා රජුරන් හම්බෙච්චාට හරි හොඳයි. ඊවරණ අයින් කළ රාජ්‍ය ਵਿਚාරණ. ආය සභාව වෙනවා, ඇමතිවරු වෙනවා, මේ පුරোহিතෙක් ඉන්න ඔක්කොම කරනවා, මිනිහෙක් වරද කරනවා, ඌට තීන්දුව කරනවා. මේ පොතේ හැටියට මේක කරන්න ඕන. තව මිනිහෙක් කෙනෙකුට සම්මාන දෙනවා. ඒතර රජුරෝ බලන්න ඕනේ මේක මේ පොතේ තියෙන විදිහට රාජධර්මද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම අර මිනිහත් එක්ක මොකක් හරි ද්වේෂයක් තියෙනවා. ඒ නැත්නම් මම මේ දෙන මනුස්සයාට නෑදෑකමට හෝ මොනවා හරි එකට සලකනවාද එහෙමනම් රාජ්‍යයට කැතයි. පොතේ තියෙන විදිහට රාජධර්ම ක්‍රියාත්මක කරන්න ඕන නම් මෙතන කම්පියුටර් තිබුණාම හරි. රජ කෙනෙක් ඉන්න ඕනේ නැහැ. රජ කෙනෙක් හිටියොත් මරණ මිනිහ පිළිබඳ ද්වේෂ ඇති කරගන්නවා සම්මාන දෙන මිනිහ සතුට ඇති කරගන්නවා. මෙන්න මෙව්වට කීත හැකි අපිට සියුම් උපක්ලේශ කියලා. මෙව තිබුණට ඒ වෙලාවේ රජුරන්ට බාධා කරන්න බෑ රජුරන් විධායක බලතල තියෙනවා. නමුත් මනාපමනාව දෙක පහළ වෙලා නම් මරණ තීන්දුව කරන මිනිහ පිළිබඳ අමනාපයක් හෝ සම්මාන දෙන මනුස්සයා පිළිබඳ මනාපයක් එන රජුරෝ පව කරගත්තා. රජුරෝ අපායට ගියා. රජුරන්ට පුළුවන් මේ පොතේ නීති ප්‍රකාර මෙන්න මේකයි වෙන්නේ කියලා. දැන් උපාධි ප්‍රධානෝසෙට එන ප්‍රධාන අමුත්තා. මුගක් වෙලාවට ඒ විශ්වවිද්‍යාලයේ කුලපති. ඒ කුලපතියා මේක දෙපාර්තමේන්තු කීයක් තියෙනවද දන්නේත් නැහැ. මේ මිනිහා ගන්නෙ මොන උපාධියද ගන්නෙත් නැහැ. මේ මනුස්සයා කරන්නේ මට ලැබී ඇති බලතල අනුව අසවල් නැමැත්තට මේ උපාධිය ප්‍රදාන කිරීමේ සතුට මට තියෙනවා. එnde ඉස්සරහට ඔන්න දුන්න තෑග්ග. එච්චරයි. මේ එන මිනිහා කවුද කියලා දන්නේත් නැහැ. ඊගාව මිනිහා කවුද දන්නේත් නැහැ. එයාට සතුටක් ඇත්තෙත් නැහැ. කනගාටුවක් ඇත්තෙත් නැහැ. මොකද එයාට තියෙන උපකුලපති වැඩේ කරන්නේ. අම්මටයි තාත්තට එහෙම නේ එයා සිප වෙනඳ ගන්නවා අනේ අපේ පුතා විශ්වවිද්‍යාලය කියලා පාස් වුණා කියලා. උපකුලපති ගණන් ගන්නෑ. උපකුලපති කරන් තියෙන්නේ පොතේ ප්‍රකාරය. මට පැවරී ඇති බලතල 90 මේ අසවල් අංශ ප්‍රධානියාගේ යෝජනාව අනුව අසවල් පුද්ගලයා සාර්ථක ලෙස ඒ උපාධි පාඨමාලා සම්පාදනය කළ බවට මෙන්න මේ සභාවේදී මම සම්මත වශයෙන් ප්‍රකාශ කරමින් ඔබතුමාට සැක දෙන්න. එච්චරයි. ඕක හැම වාක්‍යෙම එනින එක කරාට කියවනවා. ඉතින් අපි ගිය වෙලාවේදී 1500ක් විතර හිටියා උපාධි ලබා. ඉතින් අපි හිතුවා ගෙදර ගියාට පස්සේ රැයටත් හීනෙන් ඕක කරයි කියලා. අර වාක්‍යය කියනවා මල් මාල් බලනවා අතට අත දෙනවා. ගෙදර ගෑණි හීනෙන් ගහන්න පුළුවන් මේ මිනිහට. ඒ මිනිහ යන්ත්‍රයක් ආවේ. උසාවියේ ඒ ස්ටේජ් එක නැගගට පස්සේ මට නීති ප්‍රකාර පැවතී ඇති බලතල අනුව අසවල් අන්තර්දාහනියාගේ යෝජනාව අනුව මෙනම් නමත්තා මේ පාඨමාලාව අංග සම්පූර්ණ කර ඇත ආන්න මේ සභාවේ ඔබතුමාට තෑග්ග දෙනවා. ඒක කියනවා ආයනත් එකක්. ආයිගාට වාක්‍යයක් කියන ඊගාවෙනිය වෙල්ල නමන හරකෙක් වගේ ඇවිල්ලා වෙල්ල කපට කරනක ඌට බල්මාලි දැම්ම තිබ්බා. ඉතින් අපි හිතුවා මේක අර 1500කට ඕක කරලා ගෙදර ගියාම පිස්සු වැඩි කියලා. විඤ්ඤාණ කිසි සතුටක් නැහැ කාටද උපාධි හම්බෙන්නේ කාටද එම්එස් හම්බෙන්නේ කාටද බීඑස් හම්බෙන්නේ ගානක් නැහැ. කරහැකව රාජ්‍ය තන්ත්‍රයක් විමසනකොට ඕක කරන්න පුළුවන්. භික්ෂුවකට පුළුවන්ද සිව්බස දායකයන්ට සමසේ සලකන්න. අම්මා කෙනෙකුට පුළුවන්ද දරුවෝ ඔක්කොටම සමසේ සලකන්න. පුදුජානසේ සියලු මානවයන්ට සමසේ සලකන්න. මේක කරන්න අපි කොච්චරක් ඇලීම් බැඳීම් තියනද කියලා බලන්න. අපි කොච්චරක් රුචර්චකම් තියනද කියලා බලන්න. කොච්චර හරි මූණ දකින්නකොටම අපිට මේක හතුර මේක මිතුර කියලා හිතන තාක්කල් ඌ නෙවෙයි අපා යන්නේ මමයි. අපිට පුළුවන් මේ ඔක්කොම මේ ජීවිතේ මම අල්ලගත්ත කුණු කන්දල් කියලා තේරුම් ගන්න. මෙහෙට එනකොට මේ මනුස්සයත් එක්ක හතුරු වෙන්න මගේ තියෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ගොඩාක් මේ අල්ලගෙන අල්ලබඳින් තින්නේ මේ 6 4 තේරුණාට පස්සේ ඇතිවෙච්ච සම්බන්ධතාවල නේද මේ తත්‍ර తත්‍රාభినందනේ කියලා අල්ලබදාගෙන ඉන්නේ. මේක තියෙනකන් අපිට බරු බැඳගත්තා වගේ ගොඩ ඒවණක් නැහැ මේ ගමනක් යන මිනිහට අම්බලමේදී හම්බෙච්ච තව ඉඟන්නු ටිකක් වගේ මේ හම්බෙන ටිකත් එක්ක මොන ගනුදෙනුද හෙට උදේ පිටත් වුණාට පස්සේ වෙන අම්බලමක ඉන්නේ වෙන ඉඟන්නු ටිකක් එක්ක මේ ඉන්නකන් තෝතෝ වරපල කියන රණ්ඩු කරගෙන නියව නියව කොනිත් කොනිත්ත විරිත් විරිත් චෝ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ පාන කරනවා දගපුවාම අපිට වැඩි ජෝ කරලා ඉන්නවද බලන්න සමාජයේ අඩු ගන්න මේ භාවනා මැදත්තනල්ල ඉන්න දවස් 10 තරණ සතුල් තියෙනවනේ මට නම් ඒක හරියට hina යන වැඩක් මේ වරුවේ හීයට ආපු තැන මේකට ඇවිල්ලා ඔය ඉන්න ටිකේ යාළුකම් හදා ගන්නවනේ. තරහකමත් හදා ගන්නවා. ඇයි හොඳයි කම් මේ හිතින් පවත්නවා. මේ ආවේ විවේක වෙන්න. මේ ආවේ හුදේකලාවේ. මම ඔයා කොහෙන්ද ආවේ? ආ බුද්ධාගම නෙවෙයි කතෝලික අම්මෝ හරි වටිනවනේ කියලා. අයියෝ අයියෝ ඉතින් මේක නැති කිරීම සාමාන්‍ය ජීවිතේ දෝෂයක් නෙවෙයිනේ මේක. සාමාන්‍ය ජීවිතය හොඳයි දෝෂෙ නෙමෙයි. මෙතෙන් ආවට පස්සේ තනි කර දෝෂයක් නෙමෙයි ඒක. මොකටද අපි මෙතෙන් ආවේ ඒ වගේ මේ අය හොඳයි කම් පවත්තන්න නෙමෙයිනේ. ඒක කියලා දෙනකොට මේ මට මේ වගේ තියෙන වැරද්දක් නිදාහනයක් පෙන්වලා දෙන්නා වගේ පෙන්වන්නේ කියලා හැඟීම ගන්න ඒ ඒ ඒ ස්වරූපෙ මේක බලන්න කොච්චර කල්යයිද කියලා හිතන්නේ ඒක හිතන්න බෑනේ හැම කෙනාටම වෙයි කියලා. මුදුවේද සංසාරේ බය දන්න කෙනෙක් නම් සර්වඥාන්සේගේ සර්වඥතාඥානෙ දන්න කෙනෙක් නම් තේරෙනවා මෙවැනි පණිවිඩ මෙවැනි වැරදි අම්මලා තාත්තලා පෙන්නලා දෙන්නේ නැහැ. ගුරුතුන්ට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ ආධ්‍යාත්මික ගුරුවරෙක් වෙන්න ඕන. අනුකම්පා විරහිතව පෙන්වන්න ඕන. ඔය කාලකන්ණියට වෙන්නේ මගේ වැරදි පෙන්නනවා ප්‍රසිද්ධියකට චෝදනා කරනවා කියන. ඉතින් බුදුජානක කියන්නේ නිදීනංව පවත්තරං යම්පතේ වජ්ජ දසාවිනේ තාය සම්පුරුෂෝ බජතේ පුරුෂං අන්න එවැනි සත්පුරුෂය ආශ්‍රය කරන්න කියලා කියනවා දැකපු තැන වැරද්ද කියලා දෙන්න දැන් කාලේ බෑ දැන් කාලේ ගෝ පිය පෙන්නනවා පිස්තෝලේ ගන්නෙ අම්මට තාත්තටවත් එච්චරයි උඹ උඹ වැඩ බලගෙන එන්න එපා මගේ වැඩට කියලා කියන්නේ ඒ මොකද ඒ තරම් ඔලොමලයි අන්නේ ඔලොමල ටික තමයි උපක්ලේශක උපක්ලේශක කියන්නේ මේ සත්පුරුෂයෙක් Tamanට පෙන්ලා දෙන දේ එනකන් තමයි අවංක හිත තමයි පෙන්න දෙන ඔබ කරපු වැඩේ වැරදි කියලා. අපි අර වංක හිතෙන් චපල හිතින් ඒක යටපත් කරගෙන අයියා වගේ අක්කා වගේ ජීවත් වෙන්න ගියාට අවංක උපදේශ දෙන සත්පුරුෂ හිතත් සත්පුරුෂයත් අශේලාට මතකලා දෙනවා. නමුත් අපි වැඩි ඡන්දේ සත්පුරුෂ ධර්මය යටපත් කරලා අසත්පුරුෂය දිනවලා ඉතින් අපි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී රජවල් පිටවන්න හදනවා. නමුත් සද්ධර්මයේ කියන එක කිසි කෙනෙකුගේ හිතේ නැත්තේ නෑ. ඕනම කෙනෙක්ගේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කරන්නේ කොට ඉස්මතු කරලා පෙන්නන එක විතරයි. ඒ නිසා මේකේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ ගාථාපදයේ සඳහන් වෙන විදිහට මේකට පාඩම් පන්තිය මේ උපක්ලේශ කියන පදය අටුවාචාරින් වහන්සේලා පෙන්නන දස උපක්ලේශත් නෙවෙයි මෙතෙන්ට ගැළපෙන්නේ එහෙම නැත්නම් පංසුදෝන සූත්‍රයේ සඳහන් වෙන සුකුම විතක්කත් නෙවෙයි සඳහන් වෙන්නේ වත්තුපම සූත්‍රයේ සඳහන් වෙලා තියෙන උපක්ලේශ ටික තමයි මෙතෙන්දී සම්බන්ධ වෙන්නේ මේ ගාථාවේදී අනිසිතෝ ජිත්වාන ස්නේහ දෝසෝ යමක බැඳෙන්නේ නැතුව හොඳ වශයෙන් නරක වශයෙන් බැඳෙන්නේ නැතුව ස්නේහ දෝෂය කියලා කියන්නේ ඇඟැලුම් කම්පෑම මොකාට හෝ ඇඟැලුම් පාන පානවා අන්න ඒක අතහරින්න කියලා තියෙනවා ඒක අතහරිනකොට උපක්ඛිලේශේ ව්‍යපනු ව්‍යපනෝජ්ජ සබ්බේ. පනෝජ්ජ කියලා කියන්නේ දුරුවන් කිරීම. ව්‍යපනෝජ්ජ කියන එක ව්‍යාපාද පනෝජ්ජ කියන එක වගේ තමයි අටුවාචාන් වහන්සේ තියෙන්නේ. එතකොට උපක්ලේශ සූත්‍රයේ නෑ වත්තුපම සූත්‍රයේ උපක්ලේශ සඳහන් කරනකොට ඉස්සල්ලාම් පෙන්වන්නේ මේ දැඩි ලෝභේ. දැඩි ලෝභේ නම් ඇත්තටම පේන දෙයක්. නමුත් සිහි වශයෙන් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ බලන්න එකම ද්‍රව්‍ය නිෂ්පාදන කම්පැනි 7-8ක් තුල නිෂ්පාදනය කරනකොට අපි එක නිෂ්පාදනයකට කැමති. අනික් නිෂ්පාදන වලට කැමති එකම භාණ්ඩේ. දත් බුල් දත් බෙහෙත. දත් මදින බෙහෙත්. මේ අසවල් කම්පැනි එකට මගේ මනාපයක් තියෙනවා. අපි දන්නේත් නැති කම්පැනියක්. ඌ ඒ තරම් ඇඩ්වර්ටයිස් කරලා තියෙන නිසා වෙනද ප්‍රචාර කරලා නිසා අපි යන්නත් ඉස්සරගෙන අසවල් නිෂ්පාදනය ගන්නෙ. ඒ මොකද අපිට දත් බේත් නෙවෙයි ඕන කරලා තියෙන නිෂ්පාදනය කරන කම්පැනි කීර්ති නාමය. මේක ඇත්ත නැත්නම් අපි දන්නෙත් නැහැ. ආන්නේ වගේ අපි ළඟ තියෙන දැඩි ලෝභ මේ ලුණු ටිකක් වැඩි කරලා කන්න කැමති, මිරිස් ටිකක් වැඩි කරලා කන්න කැමති. මේ වගේ දේවල් මේ පුංචි දේවල් නිසා අපේ මුඳු ಗುಣ චරිතෙම අර ජාතක කතාව සඳහන් කරන මේ ලුණු ටිකට රජසැප අතහැරලා ගිය තාපසයා හිමාල පර්වතය අතහැරලා ගමට එනවා. මොකටද? ලුණු රස ටිකක් ලබන්න. ඒකලිලා ආපහු හිමාලයට යනකොට ලුණු ටිකක් හරක් අංක දාගෙන යනවා. එයත් එක්ක රජසැප අතහැරපු අනෙක් රජු වහන යකෝත්තට රජසැපක් අතාරින්න පුළුවන් ඔය ලුණු ටිකක් දාගත්ත හරක් අංක අතාරින්න බෑනේ කියලා කියනවා. තීරින්නේ එයාට කියන මොකද ලුණු ටිකක් අරගෙන ගියාට මොකද්ද ති වැරද්ද? අරක්කන් ආදීලා ලුණු ලුණු ටික කරන්නේ. ඉතින් අදිශර ගන්න පුළුවන් නේ කියලා කියනවා. ඔබ බලපන් අතහැරිය රාජසහපක්. දැන් බලපන් අහුවෙලා තියෙන එක. අපි මේ තෝරන්න බේරන්න කියලා මේ පුංචි දේවල් නිසා ගෙදරක ඇති කරගන්න අලදබර ප්‍රදේශ බලනකොට ඒ පොඩි දේ මේ අපි තලන හිත් ප්‍රදේශයත් එක්ක බලනකොට සංසාරයක් විනාශ කරන හිත් ඇලීමක් සිදු වෙනවා මේ ගණන් ගන්න බැරි පොඩි දෙයකට. මේක හරි දරුණුයි අද හැදෙන ළමයිගේ. ඒ ළමයට පොතක් බෑ. අසවල් පොත ඕනේ. එක්සයිස් පොතක් බෑ. අසවල් කම්පැනි පොතක්. සපත්තු දෙකක් බෑ. අසවල් කම්පැනි සපත්තු දෙකක්. එහෙම නැත්නම් දෙලාම සපත්තු දෙකම ගන්න තාත්තට යන්නට. ඒ තරම්ම මේ දැඩි ලෝභයට පුරුදු කරලා තියෙනවා මේ කම්පැනි වශයෙන්. ඒ දෙමාපියෝ 16 වගේ හරි හම්බ කරගෙන ඇවිල්ලා අර දරුවට ඒක පූජා කරන දෙයියෝ විරතක වෙයි දන්නේ මේ එයාට ඕනෙම සයිස් එකකින් ඕනෙම පාටෙන් ඕනෙම කම්පැනි තිබ්බේ නැත්නම් අර මට කන්නේත් නැහැ බුදිය ගන්න. විචාර දෙමාපිය හම්බොත් කරගෙන ගිහිල්ලා දරුවට පුදා ගන්න විදියක් නැතුව අනේ විදවන විදවිල. ඒ දෙමාපියෝ ඒ දෙමාපියන්ගේ දෙමාපියන්ගෙන් අහලවත් නැහැ මෙහෙම දෙයක්. ඉස්කෝලේ යන කාලේ සබත් දාන්න ඕනේ කියලාවත් අහලා නැහැ. බලන්න මේ පුංචි ලෝභවල තියෙන මුල් බෑ ගන්න ස්වභාවය. කවුද මේ මේක නැති කෙනා? හැම කෙනා මේ අප කැප වීම කරන්නේ පුංචි මොකද්ද කුණකටනේ. ඒක දැක ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ජීවිතේට. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි සම්මා මේ සදාචාරයට. මේ වගේ දේවල් නිසානේ ඔය යුද්ධ ඇති වෙන්නේ මේ වගේ දේවල් නිසා. ඔය ඥාන පිරිමැද කසාදා දික්කසාද ඇති වෙනවා පුංචි දෙයකටනේ. ඒක පේන්නේ නැහනේ. කොච්චර කඹරනවද කියලා බලන්න. කොච්චර අපායක් උපදිනවද කියලා බලන්න. කොච්චර අඬ දුක් දෙනවද කියලා බලන්න මේ පුංචි දෙයකට. ඉතින් මේක ඔක්කොම අර මෙතෙක් කතා කරපු දේත් එක්ක බලනකොට ඔය දැඩි ලෝභය එහෙම නැත්නම් ඔය රුචි අර්ශකම් මේ භාවනා කරන පැයේදී නැත්නම් භාවනා මධ්‍යස්ථානේ ඉන්න ටිකේදී පොඩ්ඩක් අතහැරලා දැම්මොත් ඒක නිකන් මරණයට සූදානම් වීමක් නෙවෙයි. මොකද මරණයදී කොහොමද අතාරින්න වෙනවනේ. මනාපෙන් හෝ අමනාපෙන් ඊගාවාත්මෙට ගියාට පස්සේ අපි බල්ලෙක් වුණොත් අපි අසුචි වලටනේ කැමැත්ත තියෙන්නේ. සම්බහල්පත් වලට නෙවෙයි. අසුචි දැක බම්බු මාදාලෙන් ගිල කන. ගැරන්ඩියක් වෙනවා කියලා කියන්නේ මීයකුයි අපිට ඒක රසමසෝල වෙන්නේ. මේ මේ බත් මාළු නෙවෙයි. ওই වයරක පොඩ්ඩක් මාරු වෙච්ච ගමන් කොහේ යනවත් දන්නේ නැහැ. නිසා මේ ඉන්නකම් මේ කරන මේ ව්‍යාපාදර මැති මේ දැඩි ලෝභය සඳහන් කරලා බලන්න කියලා කියන එක කොච්චරක් මට්ටම් තියනවද කියලා. කොයි දේ හම්බුණත් අපි ඒකේ ಜಾති ආගම වංශේ කුලේ ඔක්කොම බලබලා සුද්ධ කර කර ගන්න ගියාම අපිට පුළුවන් ද පින්න බාතකින් යපෙන්න. පින්න බාත කියන කවුරු හරි තම්බලා දෙන බතක් දානවා පාත්‍රයට පුළුවන් නම් කම බෙන්න කම එච්චරයි ආයෙ මොනවද උනේ. ඒ කොන්ක්‍රීට් ගහනකොට ගල් තුනයි වැලි දෙකයි සිමෙන්ති එකයි. කලවම් කිලෝ කලවම් කිලෝ ගැව්වා. ඒ විතරම බාත්තරේට වැටෙනවනේ කලවම් කරන්න 3යි 2යි 1 කලවම් කරා ගැව්වා. ආයෙ මොනවද ඔකේ ආයෙ මේ මේ රතම සවුළු බලන්න. ඊටසේ කොන්ක්‍රීට් ඕන තාලයක් හදාගන්න. ඒකෙන් පුංකලසක් හදනවා පුංකලසක් හදනවා කොලම් එකක් හදනවා කොලම් එකක් හදනවා බීම් එකක් හදනවා බීම් එකක් හදනවා කොන්ක්‍රීට් එක එකයි. තුන දෙක එක. එච්චරයි. ඒ නැත්නම් ABCD ආර්ථිකය කියනවා අල බතල කොස් දෙල්ල එච්චරයි. ඒ ආර්ථික විද්‍යාලය යන්න ඕනේ. කවදාම වැටෙන්නේ නැහැ. A B C D. මේ අපි දරුවෝ විශ්වවිද්‍යාලය ඇරලා උගන්නලා උගයිලා මට රාත්‍රේ ගහනකොට උන්ගේ සින මේ පඬිතුකම් වලට අම්මලා රාත්‍රට කොන්දක් නැහැ. දන්නේ නැහැ සත්‍ය මොකක්ද අසත්‍ය මොකද මේ ලොක්ක මට පොඩි එකා මට වැඩි ඉගෙනගෙන තියෙනවනේ කියලා දෙන්නේ. පොල්ලට ලොකු වලන් අපේ අපච්චිට හම්බුනා නෙලනවා බෙල්ල කැඩෙන්නේ. ඔය උඹලා ගිලන්ද අරික මට නැහැ. මම මහන්තිලා හම්බ කරලා තියෙන පුළුවන් නම් කාපම් බැරනම් කාපම් ඉගෙන ගනිමි. ඒ මොකද දෙමාපියන්ගේ අඩුපාඩුකම්. දෙමාපියෝ මේ දරුවෝ මහානක්කාරකම් කරන්න හදනවා මේ අපේ දරුවන්ට දෙන්නේ කික් සපත්තු. අපි වලින් තමයි වගේ නැහැනේ. අපි අපේ ළමයිට ගෙනත් දෙන්නේ අර දරුවන්ට දැඩි ලෝභයේ දෙමාපියන්ගේ දෙන පාහරකම් උගන්වනවා. ඉතින් ඒ දරුවම සපත්තු දෙකම ගහන තාත්තයි. ඒක උගන්නන්න එන්න එපා. ඒකම තමයි බුදුහාමුදුරුත් මේ ගහන්නේ. ඒ දරුවා ගහන ගැහිල්ලමයි උදේට භාවනා කරලා බලපන් යමක් හම්බෙච්චාම කොච්චර තෝරනවද කියලා. හම්බෙච්ච දේවත් ලබා ගන්න බැරි අපි නරපණුව වශයෙන් ඉඳද්දී මේ තෝරන දේ බලන බලනකොට මේ මේ විහාපාද දැඩි ලෝභ දැනගන්න පුළුවන් නම් ඒක මේ ලේසින් අපි අතාරින්නේ නැහැ. දරුණුවට තරන මේ ජීවමත් තරන ඉතා ජීවමත් තරන. ඒකට ද්වේෂයක් ආවට පස්සේ දැන් අපි කෙනෙක් එක්ක වෛර බැඳනට පස්සේ මොකද හොඳ කිරුවත් හොඳ නැහැ අපිට නරක කිරුවත් හොඳ නැහැ. මොදි පුත්කල පිළිබඳ කහටක් තියෙනවා හිතේ. ඉතින් මම සම්බෙලා කතා කරලා කිව්වොත් එහෙම අපි දැන් එක බත්තරිය බත් කන්නේ. එක පැත්තට පුදුයන්ට ඔබ පිළිවෙලට ද්වේෂයක් තියෙනවා. ඒක නිසා මම හිතුව මේ වැරදුණු තරහ වෙන්න එපා. ඒක ඇඟෙන් එන්නේ. මම ඔබ මේ මම මේ භාවනා කරන්නේ ඔබත් එක්ක බැඳිලා අහංකාරයක් නෙමෙයි කියලා. ඒක දැන් කියන්න පුළුවන් නේද? ඉවරයි නේ මං සකි දැනගන්න පුළුවන් නොදැන ගන්න පුළුවන් මට කිල්ල සමාව ගන්න පුළුවන් නම් මට ඔබ දකින්නට තරහ යනවා. ඔබ කරන වැඩ ගැලපෙන්නේ නැහැ. එක කොහොමකට කියන්න පුළුවන් නම් ඒ තමයි සමග්ගාණන් තපෝ සුකෝ භාවනා කරන අතර තියෙන ඕනේ කෙලින්ම ගන්න දෙනවා අනවශ්‍ය ඔය හිතේ තියාන පැහැවන්න එපා මේ ව්‍යාපාදයේ ඊටසේ ක්‍රෝධය ක්‍රෝධය කියලා කියන්නේ ඒක කායික වාචික වශයෙන් නැගලා සුපනාය පුනා කියන බද්ධ වෛරේ මේ ආත්ම මරණත් ඊගාදාත්මේ සර්පෙක් වෙලා හරි කරා උපනාය කියනකොට හරි බයයි මිනිස්සු මේ බද්ධ වෛරයට බයයි බද්ධ වෛරයට බයයි කියලා කියන්නේ මේ අම්මයි තාත්තයි දුව දරුවගේ හිටියට ඊගාවාත්මේ බල්ලයි මීයයි වෙලා කහකොට වැඩෙනවා. ඔය කිසි කෙනෙක් බය නැන්නේ ප්‍රේමයට ප්‍රේමේ ඊටදී දරුණු. එයාගේම පුතා වෙන්න ප්‍රේම කරනවා කියලා කියන්නේ එයාගේම පුතා වෙන්න වෛර කරනවා වගේම තමයි. ඒ නිසා බුදුරජාණන්සේ කියන්නේ ද්වේෂයට බය නම් මිලබනාත්මේ හතුරෙක් වෙලා උපදිලා කඤ්ඤම්මරඤ්ඤම් කරනවා නම් ප්‍රේමයත් එයා තමාන දුක දෙනවා. ඒ නිසා වාගේ තියෙන උපක්ලේශ මේ කහට ස්වરૂපය මේ මතු පිට පේන්නේ නැතුව යටින් යන මේ ස්වરૂපය බුදු කෙනෙක් දකිනවා මිසක් කිසි කෙනෙක් හිතන්නේත් නැහැ මේ තරම් බැඳගෙන දුක් දෙනවා. ඒ නිසා මේ උපනාහය වගේ තියෙන බද්ධ වෛරය කියලා කියන්නේ අපි ඉදිරිවාදිකම් කියලා කියන්නේ ගම් ඉදිරිවාදිකම් සංසාරේ බැඳෙට බැඳිලි අහන්න එව්ව මේ මේ වෙලාවේ හිත පිරිසුදුනාට පස්සේ එව්ව නිකන් මේ ඇහැට කුණ වැටෙනා වගේ කැවෙන්න පටන් ගන්නවා. ඒක කරදරයකට බාධාවට ගන්න එපා. මේ යටපත් වෙලා තියෙනවට වැඩිය හොඳයි මේක මතුවෙච්ච එක. මතුවෙන්නේ කෙලෙස් නැති හිතට. මතුවෙන්නේ පිටින් අරමුණු එන්නේ නැති හිතට. ඒ නිසා අරමුණු නොදී බලාගෙන ඉන්නකොට මේවා මඩ වතුරකින් වෙන බුබුලක් මතුවෙන්න වගේ බුක් ගාලා මතුවෙන. මතුවෙන හොඳට දැනගත්තොත් මේ එක එකනා පිළිවන් තියෙන බද්ධ වෛරය, ද්වේෂ අපට තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රභාකරන් ගැන කියනකොටම සිංහල බෞද්ධයට පුදුමාකාර තරහක් එනවා. දැකලත් නැහැ. එසේ කවුද කියලා දන්නෙත් නැහැ. ඔකක් කණ්ඩ ඕනේ මරන්න ඕනේ කියලා කියනවා. අත්‍යවශ්‍යක චරිතය කියලා බලන්න අහිංසක දුප්පත් දෙමාපිය දෙන්නකොට ඉපදිච්ච මිනිස්සෙක් සිංහලයා විසින් උට වෛරය ඇතුල් කරලා ඌ ඊට පස්සේ මැරෙනකම්ම ඒක අල්ලගෙන ගියා. අපිනේ වග කියන්න උට වෛරය ඇති කරාට. අපි ඒ විනෝඩ කරන්නේ ඔක මරලා දෙමළ ජාතිය මරලා මේ ප්‍රශ්නේ විශ්තන්න හදනවා. මේ එතන මරන්න මරන්න මෙතන බද්ද වෛරය වැඩි වෙනවා. ඒත් උන් කියනවා සිංහලව මරලා හැම ගහලා සපත්තු හදන්න ඕනේ හම් වලින් කියලා උන්ත් කෑ ගන්නවා. ඉතින් දෙගොල්ලම කා කොට වැටෙනවා නරියයි මේ මේ මී මීයි ගැරඩියයි වාගේ. ඉතින් මේ කවදද ඉවර වෙන්නේ? මේ ජීවිතෙන් ඊගා ජීවිතම් බුදු දහම කියන්නේ වෛරේ කවදාකවත් වෛරෙන් සංසිඳෙන්නේ නැහැ. සමාව දීපං භාවනා කරන මනුස්සය සමාව දීපං. මොකද නැත්තම් ඔබ කුණත් අරගෙනයි බුදියන්නේ, කුණ අරගෙන නැගිටින්නේ. කුණ අරගෙනයි මැරෙන්නේ, කුණ අරගෙනමයි ඊගාත්මට නිසා මැරෙන්නේ ඉස්සල්ලා නිදා ගන්න ඉස්සලක මතුවෙන්න අරපං. මතුවෙන එක හොඳ නෑ කියලා හිතන්න එපා. ඒකට තමයි මේ උපක්ලේශ භාවනාව කියන්නේ. උපක්ලේශ භාවනාව කියන්නේ භාවනා කරනකොට මතුවෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක දැනගන්න මේ කියන්නේ මගේ හිතේ ඇහැටි. මගේ යට තියෙන පෞරුෂ ලක්ෂණ ඒක යට කරන්නේ නැතුව සමාජලට දරා ගන්න බෑ ඒක ඇත්ත. දැනගන්න කීලක වார்த்தාවට දාන්න පුළුවන් නම් මට මේ භවනා කරනකොට මේ මේ නුරුස්නා ගති පහළ වුණා. මේ මේ රුස්නා ගති පහළ වුණා. සද්දට වේදනාවට හිතේට කියලා අහගෙන ඉන්නකොට පේනවා නැසත් ද්වේෂ චරිතයද, රාග චරිතයද කියලා උපක්ලේශ වලින් තමයි ඒ මනුස්සයාගේ ඇත්ත චරිත සාහිත කියලා වෙලා තියෙන්නේ. අපි සමාජ ජීවිතය කරන්න උපක්ලේශයටපත් කරනවා. මහත්ම ගති පහල කරන්න සෞම්‍ය ගති මතු කරන්න මහත් මේ මෙලෙක් ගති මතු කරන්න ඉතින් උපක්ලේශයටපත් කර කර ඉන්නවා. ඉතින් මරණයට යනකොට උප්පත්තියේද කෙනාව උපක්ලේශ මල්ල හේම අරන් ඊගාවාත්මට යනවා. ඔය එකක්වත් එලි කරලා වැඩ කරලා නැහැ. භාවනා කරනකොට විතරක් ඒක මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ ලීයක් ගන්න වඩුවා කන හැට බලලා උසම උන්දම ගෑවට පස්සේ ඊගාට තියෙන උන්දම පේනවා. ඒක ගාවට පස්සේ ඊට වැඩිය පුංචි උන්දම පේනවා. එන්නට උසම ගැටේ කැපුවට පස්සේ ඊගාව ගැටේ පේනවා. ඊගා ගැටේක වලද ඊගා ගැට. අන්තිමට මුළු එකම එක යායට යනකම් කන හැට ගන්නකම් ඌ කරන්නේ ගන්නවා. ගහනකොට යත් හැපි හැපි තමයි යන්නේ. උස උස දැන් කැපි කැපි ගිහිල්ලා අන්තිමට රිබන් පැටියක් වගේ ගෑවිච්ච දවසේ ආ දැන් දන්නවා ලිය මට්ටා. තාච්චක කියනවා තමයි උදාහරණ පාවිච්චි කරන්නේ. ඒ නිසා භාවනාවට හැප්පෙන දැන් තියෙන්නේ. හැප්පෙන දැන් තමයි උපක්ලේශය තියෙන්නේ. අපි ඉඳ ඉඳ හොඳට සමාධියක ඉන්නවා. ඉතින් පාට සද්දයක් ඇහලා නැගිටින නැගිටපු තැන තමයි අරමුණ තියෙන්නේ. මොකක්ද ආවේ සද්දේ? මොකක්ද හිතට ආවේ තරහ. ආ එහෙමනම් ඒ සද්දේ හෝ ඒ තරහ අරමුණු කරගෙන දාන එක තමයි අරමුණ. ඒකට බය වෙලා දමල ගහලා නැගිටලා ගියයි කියලා කියන්නේ මේ මනුස්සයා ඒ අර උපක්ලේශේ නැගිටලා නැති කරන වෙනුවට උපක්ලේශ ආය යටපත් කරනවා. ඉතින් සමේ උපක්ලේශ පිළිබඳ කොටහ අද ලංකා තේරවා ලංකාවේ තියෙන තේරවාද ආගමේ ඇත්තෙම නෑ. ඒක යටපත් වෙලා සමහර කොටස් විතරක් මහායාන බුද්ධඝමේ සංස්කෘතක පාඨවල සඳහන් කරලා තියෙනවා මේ මිනිස්සු ප්‍රපංච කිරීම නැතර කරන්න හැටි. භාවනා කරනකොට ප්‍රශ්නේ ආවට පස්සේ ප්‍රශ්නේ පැනලා යන්න කටයුතු කරන හැටි ප්‍රශ්නට මූණ දෙන්නේ නැති හැටි. මේ මූණ දීලා විනිවිදින එක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක ලুকু පෞරුෂත්වයක් වань. ගීගට ඇහැලා දෙන්න ඕනේ. හිත කෙලස් ඊවරණ නැති සත්‍යක් වෙන්න ඕනේ. මේ මතුවෙන ප්‍රශ්නෙන් තමයි මම කවුද කියලා දැනගන්නේ. ඒ ඒ මතුවෙන ප්‍රශ්නේ ඒකෙන්ම නැති වෙනවා. මම තටමඬ ඕනේ. මේකට මූණ දෙන්න. මේ එනකොට බීජික හදාගන්න නැතුව මූණ දෙන්න. ඒක ලේසි නෑ. ඒ විතරක් නෙවෙයි එම මූණ දුන්නොත් ප්‍රශ්නෙකට ඒ ප්‍රශ්නෙට මූණ දීපු මිනිහා නෙවෙයි ප්‍රශ්නේ පස්සේ ඒ මනුස්සයා වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. මනුස්සයාගේ පරිණාමය වෙනසක් ඇති වෙනවා. පෞරුෂත්වයේ වෙනසක් ඇති වෙනවා. රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන එක ටික ටික ටික ටික වෙන්නේ නැත්තම් භවණන් ඇති වැඩක් නැහැ. වෙනවනම් දරතේ තේරෙනවා. වැලි කඩදාසිය මූණ තියලා අතුලනවා වගේ හුද්දට කැපෙනවා තේරෙනවා. හුද්දට මේ බදන් කරනවා තේරෙනවා. බදන් කරනකොට තේරෙනවා මේ කෙලස් කැපෙනවා කියලා. ඒක ඒක උගුරට හොරා කරන්න බෑ. ඒක කැපෙනකොට ඥානතෝ භික්කවේ පස්සතෝ මේ ආසවණ khයන් වදාමි. ඔබ දකින්න ආසව විතරයි කැපෙන්නේ. දන්න ආසව ටික විතරයි කැපෙන්නේ. යටපත් කෙරුවොත් ආසවංශය කැපෙන්නේ. ඒ නිසා ආසවංශය මතුවෙනවා උපක්‍රේෂ මාර්ගෙන්. මතුවෙනකොට මේ මතුනේ මේක කියලා නැත්නම් ප්‍රතික්ෂේප නොකර ඉන්නවනම් නැත්නම් නම කියලා අඳුර ගන්න පුළුවන් නම් එයාට ආයෙ වෙදකමක් ඕනේ ඒක දැක ගන්න පමණින්ම නැති වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ මුල් මුල් කෙලෙස් අයින් කරාට පස්සේ ඉතුරු කෙලෙස් මතු වෙන්න පුළුවන් තරම් විවේකයට ඉඩ දෙන්න. විවේකයේ ඉඳිනකොට මෙවුවා නිකන් මේ මඩ වගුරකින් උගුළු මතු වෙනා වගේ මතු වෙනවා. ගොඩාක් වෙලා යනවා. බලාගෙන හිටියොත් ඒ අර විවිකේ කඩා ගන්න නැතුව අපි ඊහවස පල්ලෙහා ධර්ම දේශනාව මතක් කරා ඒ බුබුලු මතු වුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේත් නැහැ. මතු වෙන්නේ කෙලෙස්. ඒ කෙලෙස්යක් බව දන්නවා. එතකොට ඒ කෙලෙස්යට කරන්න ඕන පිළියම කරා වෙනවා. අන්නේ උපක්ලේශ විශේෂයේ හැසිරෙට හැසිරීමට කියනවා යථා භූත ඥාන දර්ශනය ඇති ඇති දේ ඇති හැටියක් දකින්න. ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. පැමිණීවා කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඕක මේ ගිහිගේ අත අරපු නැති සතිය දන්නේ නැති කුතජනර කරන්න බෑ. භාවනා කළ යම් මට්ටමට ආපු කෙනා මේ ඊගාව පියවර වශයෙන් පාඩම් පන්ති වශයෙන් කෙලස් පිළිබඳව යම් අවබෝධයක් ඇති වුණාට පස්සේ උපක්ලේශ පිළිබඳව ඒ සාදර ගතිය නැත්නම් උපක්ලේශ දැක දැන ගන්න තියෙන ආශාව බුදුන් දැක දැන ගන්න තියෙන ආශාව කියලා හිතා ගන්න. ධර්මයේ දකදන ගන්න තියෙන ආශාව කියලා හිතා ගන්න. මම වළක්වන්න ගියොත් බුදුන්ගෙන් වළකිනවා. ධර්මයෙන් වළකිනවා. සත්පුරුෂයෙන් වළකිනවා. තමන්ගේ සීල කැඩෙනවා. ඒ නැත්තම් කෙලෙස් එක තියෙන නිසා මේ මතුවෙන මතුවෙන කෙලෙසියත් එක්ක මුහුණ දීමේ කටයුතු කෙරුවොත් තුඟ දෙනෙක් හිතනවා ඉවර කරන්න බැරි තරම් කෙලෙස් තියෙන නිසා කවදා මේක ඉවර කරන්න කියලා නැහැ. එකක් හරියට දැක්කනම් ඊට පස්සේ එන හැම එකටම ඒ උත්තරේ තමයි හම්බ වෙන්නේ. ඒක බොරු කරන්න බෑ. එකක් හරියට දැක්කම නිසා අපි උත්සාහ කරන්න ඕනේ භවනා කරලා හිත තැම්පත් වුණාට පස්සේ මේ මතුවෙන සියල්ලටම සමසිත ඇතුව බලාන ඉඳලා එයා මතුවෙන හේතුඵල ධර්මයකට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. උත්තරේ අරගෙනම යා මතුවෙන්නේ මර්ජනයක ඉවර වෙනකන් පුළුවන් නම් ඉවර වෙනකන් බලන්න ඉවරනාට පස්සේ ලේසයක්වත් නැහැ. කපුරු කුච්චපතන වගේ නැති වෙනවා. අන්නේ එක පද්ධතියක් දැක්කනම් කෙලස් උපක්ලේශවල ඒක ඕනම තැනකට යොදන්න පුළුවන් දේශනේ හමාර කරන්න ඉස්සෙල්ලා මට කියන්න පුළුවන් ඒ කවුරු හරි දැක්කනම් එයා ළඟ ඉන්න කෙනාට තේලෙ දෙබෝ වෙනවා. ඒ තරම් සාන්ති ගතියකට යම් කිසි කෙනෙක් භාවනා පුරුදු කරා නම් අය ඇසුරු කරන කෙනාටත් ඒ සාන්ති ගතිය කෙලෙත් එක්ක කලබල වෙන්නේ නැතුව කරප්පන් ඉන්නේ නැතුව අපත්‍ති ගති පහල කරන්නේ නැතුව ඉන්න පුළුවන් දේ පැතිරෙනවා. ඒකයි කියන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රෙක් ගාව ඉන්න. සත්පුරුෂයෙක් ගාව ඉන්න. එතකොට ඒ යාළඟ තියෙන මේ නොසැලෙන ගතිය තේරෙන පටන් ගන්නවා. එහෙම නැතුව මේ අසත්පුරුෂයෝ ගාවේ හිටියොත් අරක් මරණ මාළු මරණ උන් ගාවේ හිටියොත් ඉතින් මේ මිනිසුක තියෙන කම්පන චංචල ගතියන් ගැටේ. ඒ නිසා විවේකයේ කියලා කියන්නේ ඉල්ලගෙන කරේ දාගන්න නැතුව පුළුවන් තරම් සත්පුරුෂයසුරට යන්න බැන්නා උදේකලාවෙන් කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් නිස්සද්ද වෙන්න. ඒක තමන්ගේ පරි පරිපාලනය තුළ තියෙන ශේෂ්ත්‍රය තුළ තියෙන අන්න එහෙම හැදෙන කෙනාට අපි යෝගාවචරයි කියලා කියනවා. ඒ නිසා මේ කග්ගවිශාන සූත්‍රයේ ගාතාව අනුව තමන්ගේ යෝගාවචර කටි මතු කරගන්න මේක අත්ලක් උපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනා මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒකට පොඩ්ඩක් වැඩි වේලාවක් වෙනදලා ධර්ම දේශනාව සඳහා ඒ සතිවාරය සමාප්ත කරගෙන ඉස්සෙල්ලා වෙන අදාළ වෙන මාගේ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියන මම කර්මාවෙන් මතක් කරනවා. අසරණෝක දැන් ගාතාවේ පංචනිවර්ණ උපක්ලේශ දෙකට බෙදලා පින්නනවා සංහාර සූත්‍ර වල උපක්ලේශ කියලා පංචනිවර්ණම් ක්ලේශ උපක්ලේශ දෙකේ ඒ බෙදීම ඡායාව අවචාව කියන එක දකලා තියෙනවද? සූර්යග්‍රහණ පෙන්වනකොට ඡායා අවචාය කියලා එකක් මැද තියෙන කළු සිත ඒක වටේ අවචායාවක් කරනවා රෝම ඊට පස්සේ එළියනේ එළියේ ඡායාව ඡායාව ඒ වගේ තමයි අර එළියේ ඉඳලා අවචාවට ගියා අවචාවේ ඉඳලා ඡායාවට ගියා කියන එක බෝඩර් එක එච්චර ක්ලියර් නෑ ඒ ඒකේ මේ සීමාව බවුන්ඩරි එක එච්චර ක්ලියර් නෑ ආලෝකයෙන් ඉඳලා අවචාවට ගියාද අවචාවෙන් ඉඳලා ඡායාවට ගියාද කියන එක එච්චරම පිරිසුදු නෑ නමුත් කියනකොට කියනවා ඉස්ලාම අපි නීවරණ කියන බරපතල කෙලෙස් කඩා ගන්නවා ඊට පස්සේ උපක්ලේශ කඩනවා ඒකෝද අර කාමච්ඡන්දියේම උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙනවා කාමච්ඡන්දේ කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙන එකක් තියෙනවා ඒවට කියනවා පරිඋත්ථාන මට්ටම කියලා ඒකම තියෙනවා කාම අනුසය කියලා ඒක තියෙනවා අනුසය ධර්මිකුත් කාම මිත්‍යාචාර කියලා වීතික්කම මට්ටමකුත් තියෙනවා කාමේම තමයි කාම මිත්‍යාචාරේ කාම ඡන්දේ සහ කාම රාග අනුසය ඉතින් ඒක ඒ කාමයේම තමයි කතා කරන්නේ. ඒකේ සරමට්ටම් තුනක්. ඒ සරමට්ටම් තුන නෝ භූමි තුනකට විස්තර කරනවා. වීතිකම භූමි, පරිඋත්තාල භූමි, අනුශේ භූමි කියලා. ඉතින් ඒක මිනිය. ඒක මිනිය ඒ නාටකමට අඳින ඇඳිල්ලේ මොන මොන රජුරණට අඳින්නේ දොරස් පාලට අක්විති කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අල්ලනවා කියන එක මේ නිකන් සාමාන්‍ය කාමයට එක්ක වැඩක් නෙමෙයි මේ කියන්නේ. කාමයේ මට්ටම් එයාගේ වැඩ කරන මට්ටම් පීතික්‍රම මට්ටමේ නම් කාම මිත්‍යාචාර තව කෙනෙකුට කරදර කරන මට්ටමේ. කාමච්ඡන් පරිඋත්ථාන මට්ටමේ නම් කාමෙන් ආතුර වෙලා ඉන්නේ. පේන්නේ නැහැ. තාපසික වගේ පේනවා. හැබැයි Tamanට දෙනවා මම දැන් ඉන්නේ කාමෙන් කියලා. අනුශී කියලා කියන්නේ දෙකක් ගත්තාම මේකට ප්‍රණාපය මේකට අමනාපය. අර මේකට සාපේක්ෂව මේකට දක්වන මනාපේම කාමයේ හේව නැල්ලක්. ඒක තමයි ලෝකේ තියෙන්න ඕන එක. භවනා කරන කාලේ තේනවා මේ දෙකේ වෙනස තිබ්බත් මේ කිඹුලා කෑවද දෙදගම් කඩ මිනිහට හුණගේ පරීක්ෂණ කරන්න ගියා. අහලා තියෙන දෙකට. කිඹුලා කාලා ගෙදෙත් ගිනාට පස්සේ වටතිර ඇදලා දෙදගම් කරන්න කියන හුණගේ මල්ලි ගෙදර ඉන්නේ. හුණ. ඒ නිසා කිඹුලාගෙන් බේරගෙන ආවිල්ලා දැන් දෙදගම් කරන්න හුණගේ පරීක්ෂණ කරන්න. ඒ වගේම කාමීත් එක්ක වැඩ කරනකොට කාමේ නැති වුණාට කාම අනුසය ඇදුරයට ඉන්නවා. අපි දන්නේ අපි දන්නේ තමන්ගේ රුචිය, මගේ මනාපය කියලා. නමුත් එයත් කාමයේම තමයි නියෝජනය වෙන්නේ. ඒක මනාපමනාප දෙක අල්ලන්න චක්කුණ රූපක් නිසා උපජ්ජිත මනාප උපජ්ජිත මනාප මේක ලේසි නෑ. යමන් දිහා බලනකොටම ඒත් එක්කම මනාපමනාප පහළ වෙලා රූපේ දකින්න බව මෙනෙහි කරන එක වෙනම දෙයක්. මනාපමනාප පහළලා තියෙන එක අහු වෙනකොට කාලා ඉවරයි. සතියක් කැඩිලා මනාපේ දිහාට ඇදිලා මනාපේ තරහ වෙලා නැත්නම් gadu ගැනිලා තරහ වෙලා ඔක්කොම වෙලා ඉවරයි කවදා හරි හිතාගන්න දකින්නකොටම මනාපමනාව දෙක දකින්නවා කියලා කියන්නේ කාමච්ඡන්දයාගේ මල්ලි. කිඹුලනේ වුණා. ඌ අල්ලනවා කියන එක ඌ කිඹුලෝ ඉන්න තැන් වල ඉඳලා ඌණු අල්ලන්න බෑ. කිඹුලන්ගෙන් බේරිලා ඇවිල්ලා ඌණගෙන් බේරෙනවා. ඉතින් එකම තමයි ඒ කියන්නේ අපි ඔය නිත්‍ය සංඥාවෙන් කතා කරන්නේ එක කෙලෙසකට තියෙන එක ස්වරූපය කියලා අපි හිතන්නේ. ඒක අනිත්‍ය වෙනවා. ඒකෙන් විපරිණාමයටපත් වෙනවා. ඒවා එන්නේ එන්නේ එන්නේ මේ භාවනා යෝගාචර දිනුනේ දිනුනේ යා බිහිසුණු රුදු වේසමවා මග උරන්නේ වෙන වෙනම උරේ වේස ගන්නවා ඔය සිව් වේස ගන්නවා වේස ගත්තට ඒකමයි ඒක ඒක මේ සාමාන්‍ය ලෝකයට අදාළ කතාවක් නෙවෙයි මේ සාමාන්‍ය ලෝකයට කාමයේ නැතුව ජීවත් වෙන්න බෑ අනාගමනවලට කොහොම ජීවත් වෙන්නේ ප්‍රත්‍යප්‍රත්‍ය දරගන්න භාවනා කරන එක නා ඒ ලෝකේ ඉඳගෙන අර ඒක දිශාන්ති කරලා යටට ගිහිල්ලා කණ්ණාඩියක් දාලා ඉවිල බලනකොට පේනවා මේ ලෝකේ කියලා කියන මනාපමන අපේ තේරුවාද මන් දන්නේ නැහැ. ඒක හරි කියු මේක ඒක දර්ශනයක් එතන තියෙන්නේ. උඹදී භාවනා නොකර ඕකම කරනවා. දර්ශන විද්‍යා දෙපාර්තමේන්තුව වල වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා ඕක බලනවා. ඒක කර මූලික දේවල් කරන්නේ. දැන් පොත්පත් වල දිනවල දාගන්නේ. ඉතින් යෝගාවචර ඒකට සුදුසු. නැත් යෝගාවචරනේ ඥානෙ සිවුම් නැහැ. ඥානෙ පිළිය ධාරය වගේ පිළිය ධාරය හොඳ නම් කුකුගලා තියන්න බෑ. මලකපන වී දැකලා තියෙනවා නිතරම පිහිය නැති වුණත් කොපුව නැති වෙච්ච මිනිහාමාරි. ඒ කුපිය දාගෙන තියෙන නිසා මේ භාවනා මේ ධර්ම කොටාට හතරමං හන්දියට කියලා දෙන්න බෑ. මේ මට්ටමට ඇවිල්ලා සූදානම් වෙච්ච එක ගැද උඹටයි වැඩේ. එන්න මේ මේ ආයුධය අරන් හතර ගාලා කොපුවක දාලා තියන්න කියලා. ඒක මේ මේ අනිත්‍යතාවය කියන්නේ අබලරුව රකින්නේ වගේ කිනුතුන් කියන දේ අදාළ වෙන්නේ නැහැ. වඳුරට දැලිපිය දුන්නා. අඳුරෙන් බිල්ඩින් එකේ කියන කතාවක් දන්නවනේ. ඌට ඒක පාවිච්චි කරන දැල්ලිය යකරත් ඒක නේද රම්බෝ ගන්න අග්ගල කොප්පු ඇතුළට යන්නේ. හැම කඩුවකටම කොපුවක් තියෙනවා. හැම මල් කපන පිළිහෙටම කොඩුවක් කොපුවක් තියෙනවා. ඒක ඇත්තට බීයට පොරවට ඕනේ නැහැ. ඒක පිටරට තියෙන මේ මේ අත්පොරවට කොපුවත් එක්ක බඳිනවා. මොකද මේ මනස දන්නවා මේ දැල්ල හදන්නේ කොච්චර වහන්සුණාද කියලා. අහං කොපුවක් දාලා දෙන්නේ. ඒක එහෙම ගන්න. කොපුව එහෙම ගන්න. මොකද මේ ආයුධය පාවිච්චි කරන්න බෑ නිකන් අපි අවුලට. ඒකේ විස්තර වැඩි වෙච්ච ගම කුපේ දාලා දෙලී මිනිස්සුගේ හැදිරීමේ තේම තියෙන මොනද අරසා ගන්නවා. ධාම සිවුම් දෙයක් අරසා ගන්නවා. ඒක තමයි එයාගේ තියෙන තපසය. ඒ නිසා අනවශ්‍ය දැන් වලට යන්නේ පිළිලා අවුල් කරගන්න. මොකද දැනගෙන උපයන්න අමාරුයි. ආපු පිළිය පොඩි උඩ දෙන්න බෑ. වඳුරට අවුලෙන් තියන්න බෑ. කුපින් අයින් කරලා තියන්න බෑ. ඒතරම තෙල් ටිකක් ගාලා තියන්න. මොකද දාල්ලට හරි ඉක්මනම කරගන්න. පිය දාලා ඒක මේ තෙත දෙයක මේ හැම කෙම ගෑවිලා තිබුණ මලකට ඒ නිසා ඒක විශ් ටිකක් ගාලා තැම්පත් කරනකොට නිතරම ආයුධේ යුද්ධක ලැහැත්ති කරලා තියෙන ගත්ත ගමන් වැඩ කරන්න තියෙනවා. ඒක හරි අමාරු. ඒ ඒ සමබර භාවය හරි අමාරු කඹේ විදිනවා. උපයන්න බැරි නෑ. උපයන්නත් මහන්සි වෙන්න පෙරතුරු ආරක්ෂා කරනවා කියන එක ලේසි නෑ. වෙනම සම්බර භාවයක් තියෙනවා. සත්පුරුෂයොත් එක්කම ඉන්නවා. එහෙම නැතුව අසත්පුරුෂත් එක්ක හිටියොත් අර පිහි කඩේ වැදුනා වගේ. මම මට බලගන්න මම නෑදෑ දිවිතු ගිලායේ හොඳම පුංචි කොල්ලා. ප්‍රේසයක් දැක්කා. දැකලා ප්‍රේසෙන් දොර දිගේ යද්දවම් කල්ලා. ඒක හරි ආසයි ඒ ප්‍රේතේ දැල්ල මෙහෙම මෙහෙම යනවා දොර දිගේ තිබා. හාර මනුස්සයා ඔළුවේ රස ගහගත්තා ඉවරයි. ඉතින් ආයෙ මොකද දෙකකින් ගන්න තියෙන්නේ. මම දැකලා තිබුණා මේ මම දොර දිගේ ඇදලා මෙහෙම මෙහෙම මෙහෙම කරා. ඉතින් ගාණක් නැහැ රේසර්ගේ බ්ලේඩ් එක. දැන් මගේ නොදැනුවත්කම බලන්න මේක එහෙම පොඩි ළමයින්ට අසීවිතක් නෙවෙයි. එහෙම ඝන දෙක ඇදුවොත් එක සැරයක් ඇද්දොත් මේක ඔක්කොම ඒක දැල්ල නැවුනම ඉවරයි යා. ඉතින් අපි දුක කැපිලා යනවා. හීතන සත කැපෙන්නේ. ඒ වගේ ඒ සියුම් දේවල් වශයෙන්ම තමයි සාසනය වටිනායි. ඒක ඒ දන්නේ නැති මනසෙන් වටිනාට. මොකද රකින්නේ? දන්නේ මේ සියුම් දෙයක් නෙවෙයි කතා වෙන්නේ. ඉන්දියාවේ ගොළු දෙවර ගන්න බැරි මිනිස්සුන්නේ. ඒ නිසා එවැනි කෙනෙක් එක්ක ළඟ හිටියත් ඇති කියලා ලොකු සංජය කියන්නේ එවැනි සියුම් දෙයක් රකින්න කෙනෙක් ළඟ හිටියොත් පතිවත රකින්න කාන්තාවක් ළඟ ඉන්නවා වගේ. රාජ්‍යශීලිය රකින්න රජ කෙනෙක් ළඟ ඉන්නවා වගේ. රහත්කම රකින්න රහතන් වහන්සේ ළඟ හිටියත් එයාගේ නිකුත් වෙන කම්පන වේග හරි වෙනස් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ. ඇතෙක් කැවිදිනකොට බලන්න ආවට ගියර කකුල තියෙන විදිය. උගේ බර දරා ගන්න බැරි තැනක කකුල කියන්නේ නෑ ඌ. ඌ යන්නේ තෙද කියලා පෙන්නන්නේ ඉතරයි. ඌ හැම වෙලාවෙම බලනවා මේක කකුල තියලා මේකට බර ගන්න පුළුවන්. ඒ මඩේ රිතෙත්තු ඉන්නවා. බලන්න අත ඇවිදිනකොට ඌ යන්න හැම වෙලාවෙම හැම පියවරම ඉස්තාවර කරනවා. උදු මිස්සුනොත් දඹරදාලා තදින්න බෑ. සියුම් දෙත් ඒවා. ඒසයි යෝගාවචින්ට අද තියෙන්නේ ධර්මයේ සියුම් ඒ සියුම් දෙ රැක ගන්න බැහැ නේද? ශික්ෂාව නැතිව. ඒ සියුම් ධර්මයක රැක ගන්න තරම් ශික්ෂාව නැතිකම තියෙනවා. ඒ කියන්නේ කොපුව හරි නැතිකමයි තියෙන්නේ. බඩු නැති හොඳ නැති නිසා මේ ගානට කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. දාලි වල ගලක් උඩ තියෙනවා. මේ ගලේ පොඩ්ඩ වැඩි ගමන් අර ඔක්කොම කරපු ශිල්පය. ඒ නිසා හැම වෙලාවෙම මේක කොකුවත් උඩ දාලා තියන්නේ. මේක දැන් ආරණ්‍ය සීනාසම් වල මේ කරගෙන ඉන්නේ. අන්තල් වල කරන බුද්ධ ආගමනේ. ධාරසාවනේ මෙතන ඉක්මන් ගල් කියන්නේ අපි මේ ආසන දෙකේ බණ කියන්න යන්නෙත් නෑ කවි බණ කියන්න යන්නෙත් නෑ බෝධි පූජා කියන්න යන්නෙත් නෑ තරගයක් මොකුත් නෑ මේ තියෙන දේ රැකගෙන බරදරුවම කෙනෙක් වාගේ රැකගෙන ඉන්නවා ඉතින් හුඟ කෙනෙක් කියනවා මේක නිකන් කම්මැලි නීරස ඒකාකාරී දෙයක් කියලා. හැබැයි බොක් ඇතුළේ මොකුත් නැතුව දරුවව රැකලා වැඩකුත් නැහැ. දරුවෙක් ඉන්න ඕනේ බඩේ. ඒකෝට ඒ බඩදරුවේ නිකන් බොරුවට මේ රැකන එක නෙවෙයි කියන්නේ. ඒක ආරක්ෂා කරලා රැකගන්න එක අමාරු කෙලෙස් වල මට්ටම් තුනක් තියෙනවා. ඒ කෙලෙස් නිත්‍ය සංඥාවට දාපු ගමන් අපිට ප්‍රශ්නයක් වෙනවා. කෙලෙස් කියන්නේ බලන්න බලන්න ගෙවෙන දෙයක්, ගෙවෙන්න ගෙවෙන්න ගේ නම් වෙනස් කරාට ඒකාමයි. ඒ කාමයි මේ බැඳීමයි කියන්නේ. නැත්නම් ද්වේෂය. දැන් එමනම් අපි එක්තාවතාවදා විලාසහ ධානා කිරීමේ ඒ දේශනා කරන සැසිවාරය සමාප්ත වෙනවා. එත්තාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතාන් භූතත්තු සබ්බ සම්පatti ඉතරතරං සම්පතං සම්පේ සත්තාන් ආකාශට්ඨා චුම්මට්ඨා දීවා නාගමයිතිකා අනුමෝදිතා චිරං රක්칸තු සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවා නාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ